තයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු සුඛියෝ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ අට්ඨ ධම්මා බහුකාරා අට්ඨ හේතු අට්ඨ පච්චයා ආදි බ්‍රහ්මචර්යාය පඤ්ඤාය අපටිලද්ධා පටිලාභාය පටිලද්ධාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනා පාරිපූර්යා සංවත්තන්ති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් මේ දසුත්තර සූත්‍රයේ අටේ කරුණු සම්බන්ධ පොතෙහි ඉස්ලාම අංකෙහිලා උගන්වන කරුණු ධර්මදේශනාවක් දේශනා මාලාවක් වශයෙන් ඉගෙන ගන්න හදන අවස්ථාවක්. ඉතින් ඒකේ මාතෘකා තැබීම් වශයෙන් අපි ඊයේ මතක් කරගත්ත පාඩේමයි අදත් ඒ නිසා අපි ඉදිරිපත් කරගන්නේ කතමේ අට ධම්මා බහුකාරා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා පිරිසගේ අවධානය මාතෘකාට යොමු කරවීම සඳහා මේ ශාසනයෙහි වඩාත්ම උපකාර කරන්නා වූ බහූපකාර වන්නා වූ කාරණා අට මොකක්ද කියලා දන්නවද කියලා. ඉතින් එහෙම තමයි ඒ සභාවට මාතෘක හඳුලා දෙන්නේ. ඒක ප්‍රශ්න ස්වරූපයෙන් කත්තුකම්මිතා ප්‍රශ්නයක් වශයෙන් අහන්නේ මම දැන් මේ කියලා දෙන්න හදන්නේ මේකයි කියන එකයි. එහෙම නැතුව මේ ප්‍රශ්න කාල සභාවෙන් උත්තර බලාපොරොත්තු වෙන එක නෙවෙයි. ඒ බව දන්නා වූ ඒ ශ්‍රාවකයෝ බික්කු බික්කුණි පාසක පාසිකා කියන මේ හසිවණ පිළිස නිස්සද්දව බලන ඉනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කෙරෙහි ධර්ම ගෞරවය. එතකොට සාරිපුත්තු සාංශය ඔන්න ඉදිරිපත් කරන්නේ දැන් මේ අහව ප්‍රශ්නෙට උත්තරේ. අට හේතු අටපච්චයා. ඒ කරුණු 8ක් හේතු ප්‍රත්‍ය 8ක් බුදුජානනාසේ දේශනා කළා තියෙනවා. ආදි භ්‍රමචර්යාය පඤ්ඤාය අපටිලබ්ධා පටිලාභාය. යම් කිසි කෙනෙකුට තාම සාක්ෂාත් කරගන්න බැරි වුණ ඒ ආදි භ්‍රමචර්ය ප්‍රඥාව එහෙම නැත්නම් මේ ආධුනික යෝගාවචරයක් වශයෙන් තිබීතු ප්‍රඥාව ලබා ගැනීම සඳහා ලැබගත් ප්‍රඥාව පැටලද්දාය බිහියෝ භවආය වේපුල්ලාය භාවනා පාරිපුරියා සංවත්තන්ති යම් කිසි කෙනෙකුට එක්කමටාන සුද්ධ වෙලා දැන් මේ කරන්න ඕන දේ මේකයි කියලා වැටහිලා තියෙනවනම් ඒ තේරිච්ච දේ විපුල භාවයට යෑම සඳහා භාවනාවෙන් පිරිච්ච භාවයට යෑම සඳහා හේතු වෙන කරුණු 8ක් තියෙනවා ප්‍රත්‍ය වෙන කරුණු 8ක් තියෙනවා ඉතින් පළවෙනි එකම තමයි අපි ඉගෙන ගත්තේ ඒ කෙනා ඒ සරුවච්චන් වහන්සේ හෝ සරුවච්චන්හන්සේගේ ශ්‍රාවකෙක් හම්බ වෙලා ඒ කෙනා කෙරෙහි ධර්ම ගෞරවයෙන් යුක්තව බයලජ්ජාවෙන් කටයුතු කරන්න ඕනේ නැත්නම් අන්තිවාසිකව ඉන්න ඕනේ එතනින් තමයි අපි මේ සංසාරේ කාමේ සහ කාම සංඥාව කියන දේ ආදීනව දැනගෙන අනිත් පැත්තට හිතන්න පටන් ගන්නේ එහෙම සරුවච්චන් වහන්සේ හෝ සරුවච්චන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ගෙන් මිස කාමයට බැඳිච්ච මිනිසයා ඒ කාමයේ ආධිනව දකින්න ඒකට හරස් වෙන්න අනිත් පැත්තට යන කද්දාක ස්වභාවයෙන් හිතෙන්නේ නැහැ. ඒකට අපි කියනවා අබුද්ධෝත්පාද කාලය කියලා. ඒක තමයි ස්ථාමත්ව දුර්ලභදී. බුද්ධෝත්පාද කාලේ මේක අමාරු වුණාට මේ කාමයේ දිහාවට ඔය මුළු ජනගහණයම ගියත් එක්කනේ දෙන්නේකත් ඒකේ ආධිනව දැනගෙන අනිත් පැත්තට යනවා දකින්න පුළුවන් ඒකට අපි බුද්ධෝත්පාද කාලය කියනවා. ඉතින් මේ බුද්ධෝත්පාද කාලය ලැබුණට manussත්ත්ව ප්‍රතිලාභයක් ලැබුණොත් තමයි මේ ਸਰවචනාංශයේ දේශනා කරන දේවල් ඒ ශික්ෂාපද එහෙම නැත්නම් ඒ ਸਰවඥ ශ්‍රාවකයන්ගේ කටයුතු දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා Tamante මේ ලැබිච්ච manussත් ප්‍රතිලාභේ දුර්ලභ manussත් ප්‍රතිලාභේ ලැබිය යුතු බහුකාරම උදේ තමයි මේ විදිහට සාරවත්යන් වහන්සේ ළඟට ගිහිල්ලා නැත්නම් සත්පුරුෂයෙක් ළඟට ගිහිල්ලා එහෙම නැත්නම් කල්යාණ මිත්‍රයෙක් ළඟට ගිහිල්ලා ඒ කෙනා ඒ Brahmacharya රකින්න කෙනා ආදර ගෞරවේ ධර්ම ගෞරවේ එහෙම නැත්නම් මේ ප්‍රේමයෙන් ගෞරවයෙන් වෙත එළඹෙන්න පුළුවන් වෙනවා කියලා කියන එක විශාලම ලාභයක්. ඉතින් අපි අපේ පිරිස අපි ඒ தත්ත්වයටපත් වෙලා ඉන්න නිසා අපිට මේකෙදී අපි නුසුදුසෝය අබහුවිය පුද්ගලියෝ කියන්න බෑ. අපි බුද්ධ ශාසනය තේරුම් ගත පිරිසක්. තේරුම් අරගෙන අපේ සියලු චංචල නිශ්චල දේවල් පැත්තක දාලා අපි මේක සඳහා කාලය ගතකරන විශේෂයෙන්ම වගේ වැඩමුළුවක ගත කරනට නේවාසිකව ගත කරන්න පූර්ණ කාලීව ගත කරන්න ලැබෙනවා කියලා කියන්නේ අපි හැම කෙනාගේම ප්‍රයත්නයේ ලැබිච්ච වටිනා දායාදයක්. ඉතින් ඒක ලැබුණාට පස්සේ අපි අද යන්න හදනවා දෙවෙනි කාරණාව. එහෙම බයලජ්ජාවෙන් ගෞරවයෙන් ප්‍රේමයෙන් ඒ කල්යාණ මිත්‍යා දැක්කට පස්සේ එහෙම නැත්නම් ඒ සත්පුරුෂයා දැක්කට පස්සේ ඒ කටයුතු කරන්න ලැබීම ඊටාමත් බහුපකාර ධර්මයක්. නමුත් ඒක සාක්ෂාත්කරණය සඳහා එවනත ඒක කුළු ගැන්වීම සඳහා පළ ගැන්වීම සඳහා ඒකේ නාතේ කාලේන කාලං උපසංකමිත්වා ඒ සත්පුරුෂය ළඟට කාලයෙන් කාලයට වරින් වර එළඹිලා පරිපුච්ඡති පරිපඤ්ඤාති ප්‍රශ්න කරනවා විමසනවා මේක කොහොමද ස්වාමීන් වහන්සේ මේක කොහොමද ස්වාමීන් වහන්සේ කියලා ඒක තමයි ඇසුරු කිරීම කොට ඇසුරු කරනකොට ලැබෙන ප්‍රස්තාව ලැබෙන අවස්ථාව ඉදම්බන්තේ කතං ඉමස්සකෝ අත්තෝති මේක කොහොමද ස්වාමීන් වහන්සේ මේක මේකේ මොකද්ද මේ අර්ථය කියලා අර සත්පුරුෂයා ගාවට ගිහිල්ලා එහෙම නැත්නම් ඒ කල්යාණ මිත්‍ර ළඟට ගිහිල්ලා තමන්ට අහන්න හිතෙනවා අහන්න හිතන වෙනසක් දකින්න දැකලා එක්කෝ සුතමේ වශයෙන් එනතන් චින්තාමේ වශයෙන් එතම් භාවනාමය වශයෙන් අර අහන ප්‍රශ්නෙන් තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ වෙන විදිහකට කියනවනම් මේ සම්පූර්ණ මුළු ශාසනයම තියෙන දේශනාව මත. අද තියෙන උගන්වීම් ක්‍රම රාශියක් විවිධ විදිහකට ඒ මොන උගන්වීම් ක්‍රම තිබුණත් ශ්‍රාවක දේශක සම්බන්ධයේ ඇර මේ නෛර්යානික සීසත් ධර්මයේ පැතිරෙන වෙන මොනම ක්‍රමයක්වත් නැහැ. අනිකෝ සීලුම ක්‍රම කාමයටමයි වැටෙන බොහෝ විට නැත්තම් මත් කරන සුළුයි. ਸਰවචනසේ දේශනා කරනවා මේ ලෝකයේ ඉගැන්වීම් ක්‍රම තුනක් තියෙනවා කියලා. දේශනා පාටිහාර්ය, ආදේශනා පාටිහාර්ය, ඉද්ද ප්‍රාතිහාර්ය එහෙම නැත්නම් මේ දේශනා ප්‍රාතිහාර්ය. ඉද්ද ප්‍රාතිහාර්ය කියලා කියන්නේ මිනිස්සු හරියට යනවා මේ එක එක මැජික් පෙන්නකොට. ඒ අනුව විශාල පිරිස් හිතනවා මේ ධර්මය ලෝකෝත්තරණගේ මැජික් තියෙන්න ඕන කියලා. ඊර්ති ප්‍රාතිහාරිය තියෙන්න ඕන කියලා. ඉතින් ඒ නිසා අහනවා ඉතින් භාවනා කරනකොට ඊදි ප්‍රාතිහාරිය නැත්තේ ඊදි ප්‍රාතිහාරිය තියෙන ඇත්ත පිටිපස්සේ නැත්නම් මේ ගුඪ ධර්ම, গুপ্ত ධර්ම පිටිපස්සේ යන පිරිස දැක්කොත් මේ මිනිස්යාගේ මේ නූගත් සත්තුන්ගේ අතර වෙනසක් දකින්න බැරි තරම්. ඒ තරම්ම මේකට ඇබ්බැහියක් තියෙනවා. මේ අද මේ කියන විද්‍යානුකූල ලෝකේ ওই ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු 140ක් තාම නොදැක්ක දියන් විශ්වාස කරනවා. ඒක සංඛ්‍යාලේඛන ගතයි. මේ ලෝකයේ ලෝකේ ඉන ශ්‍රේෂ්ඨම ගණේ විද්‍යාඥයන්ගෙන් 140ක් තවමත් දෙවියෝ විශ්වාස කරනවා. ඒ කියන්නේ මේ ගුඪ ධර්ම වල තමයි සම්පූර්ණ සත්‍යය තියෙන්නේ. මේ අල්ලන්න පුළුවන් දේවල් වල නෙවෙයි කියලා. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් ඒ විද්‍යානුකූල උකුරුවක් නැති අධ්‍යාපනයක් නැති අත්ත කොච්චර කොච්චරක්නම් ඒ වගේ ගූඪ දේවල් පිටිපස්සේ යනවද මේ ධර්මයේ නෛර්යානිකත්වයේ නැත්තම් මේ යථාභූත ඥානයේ තියෙන්නේ අල්ලන්න කියන බැරි තැනක කියලා හිතාන කටයුතු කරනවා. අනිත් එක ආදේශනා පාටිහාරිය හිතනවා අනුන්ගේ හිත් කියවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හිත් කියවලා හිතින් හිතට දෙන පණිවිඩයෙන් තමයි නිවන් දකින්නේ ඒ නිසා මෛත්‍රී බුදුහාමර පහළ වෙනකොට උන්වහන්සේ හිත බල්ලා අපි මේ වෙල්ඩින් කරලා හරි ගස්සලා දෙයි අපිට දීලා තියෙන සාප්පුවට ගිහිල්ලා දෙන එක විතරයි සාප්පුව බලලා ඒ කට්ටිය හදලා දෙයි මෛත්‍රී බුදුහාමර අතේ වැඩේ තියෙන්නේ අපි ඒ නිසා පොඩ්ඩක් ඔය සොලෝ එකේ යන් ඩම්පින් කරගෙන මෛත්‍රී බුදුන් හම්බෙච්චයි ටික කරලා දෙනවනේ උන්වහන්සේ අපේ හිත බලලා හදලා දෙනවා ඉතින් ආදේශනා පාටි හරියට යන පිරිස මේ භාවනා ශේෂ්ත්‍රේ තරම් කොහොක්වත් නැහැ මේ භාවනා නොකරන පිරිසට වැඩිය භාවනට ඇදිලා ඉන්නේ පිස්සොමයි භාවනා කියන ශේෂයට ඇදිලා එන්නෙම පිස්සෝ. ආවට පස්සේ හොයනවා මෙයා ළඟට ගියාම මේ ආශිර්වාදය ලැබෙයි. මෙයා අපිට සුවසේවාව ලබලා දෙයි. මෙයා අපිට මෙහෙම කරලා දෙයි කියලා මම දන්නේ මේ අවුරුදු 40 තුල මං විතර ඒක අත්දැකපු වෙන කෙනෙක් ලෝකේ නැතුව ඇති. මේ කොච්චර උගත් වුණත් කොච්චර දැනුම තිබුණත් මේ අරයා මට මේ දේ කරලා දෙයි කියලා එක එකනා පිටිපස්සේ යනවා. මේ අනුශාසනා පාටි හරිය කියන්නේ ඊට උන්කෝ කොටස් මනුස්ස ක්‍රමයක්. ඉදං කෝ බන්තේ ස්වාමීන් වහන්සේ මේක කොහොමද ඉදං බන්තේ කතං ඉදං බන්තේ ඉමස්ස කෝ බන්තේ අත්තෝති මේ කෙලින්ම මේ Tamanට තේරෙන භාෂාවෙන් අහගෙන ඉන්න තුන්වැන්නේකටත් වැටහෙන මේ අර්ථය තේරුම් ගන්න හදන එක. ඒකට කියන්නේ අනුශාසන. බුදුරජාණන්සේ මේ තුනම පෙන්නන මේ තුනේ පිට එකක් නැහැ. මේ තුනම පෙන්ලා මතක් කරනවා අර පළවෙනි කියපු දෙකම අනාර්ය උගන්වීම් ක්‍රමයි. ආර්ය උගන්වීම් ක්‍රමය පවතින්නේ අනුශාසන පාටිහාරි විතරයි. අනුශාසනා කරන්නත් ඒ උගන්වන ගුරුවරයාගේ තේද බලමහිමේ නෙවෙයි තමන්ගේ නිහතමානීකම තමයි බලපාන්නේ. තමන්ගේ තියෙන බයලජ්‍ය දෙක තමයි බලපාන්නේ. තමන්ගේ තියෙන ප්‍රේමයේ ගරුත්වය විතරයි බලපාන්නේ. ඉතින් අපි ඒ කටයුත්ත කරනකොට යම් කිසි කෙනෙකුට ඒ විදිහට බයලජ්‍ය සහිතව පිළිටඬ ප්‍රේමයෙන් ගෞරවයෙන් පිළිටඬ තමන් ළඟ නිහතමානීකම තමන් ළඟ අව්‍යාජ ගතිය කියන එක නැතිකම අද තදින්ම බලපානවා භාවනාවේදී කමඨාන් සුද්ධ කිරීමට හෝ බණහානෙකට. ඒ විදිහට කෙනෙකුට ඒ අහිංසකකම සහ නියතමානිකම නැති වෙන්න මේ උගත්කම, පොහසත්කම, මුදල් තියෙන ගතිය, අද ලෝකේ තියෙන හුඟක් අපි ළඟා කිරින්සේ හැම ළඟා කිරීමකින්ම ළඟා වීමකින්ම ආසවට්ටහණී ධර්ම කියලා පොතේ සඳහන් කරලා තියෙන්නේ. ආසවට්ටහණී ධර්ම නිසා තමයි නිහතමානී වෙන්න බැරි වෙලා තියෙනවා. අපිට ව්‍යාජ භාවයේ අයින් කළ අව්‍යාජ වෙන්න බෑ. ඉති වෙන්නේ ආසවට්ටහණී ධර්ම හතරක් පුත්‍රජානසී භික්ෂුන් වහන්සේලාට අපිට පෙන්ලා දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් බහුසුත වෙනවනම් එයා මෙට්ටහි වෙනවා මෙට්ටෙක් බවටපත් වෙනවා. නිහතමානිකමක් නැති වෙලා යනවා. යම් කිසි කෙනෙකුට ලාභ සත්කාර වැඩි වෙනවනම් මැට්ටෙක් වෙනවා මෙට්ටයි වෙනවා. එයාට බුදුබණ තියා මොකක්වත් ඇහෙන්නේ නැති වෙනවා. බුදුම ඔලමලකමකට එන්න පටන් ගන්නවා. වස්කාණේ වැඩි වෙන්න වැඩි වෙන්න චිර රාත්‍රඥ වෙන්න වෙන්න ඒත් ඔය වගේ වයර් මාරු වෙන ගතියක් තියෙනවා. මෙට්ටයි වෙනවා මැට්ට වෙනවා. ඒ වගේම ගෝල පිරිස වැඩි වෙන්න වැඩි වෙන්න මේ කරුණ හතරනේ අපි පැවිදෙන්න ඉස්සලා බලාපොරොත්තු වෙන්නේ. හොඳ බෞද්ධ ස්වභාවයක් ලැබලා හොඳ ලාභ සත්කාර ලැබලා හොඳ ගෝලපිසක් ලැබලා හොඳ වැඩිහිටියෙක් පාටපත් වෙන්න හදනවා. උනාට පස්සේ හෝදන්න බැරි කක්කාවක් ගෑවෙන්නේ. ගලවන්නම බෑ. ඒ මොකද අර අහිංසකම නැති වෙනවා. අර තියෙන නිහතමානිකම නැති වුණාට අර කියන ගරුව කරන ගතිය, ප්‍රේම කරන ගතිය, හිරියොතප් දෙක නැති වෙලා යනවා. එතකොට අපිට කාගේ ගන්න කියලා ප්‍රශ්නයක් අහන්න හිතෙන්නේ අපි දන්නවයි කියලා වගේ හිතෙනවා. ඉතින් ඒක අපි අර sannivedane කපලා දානවා. ඉතින් ඒක නිසා මේ සුතානුග්‍රහිතේ සහ සාකච්ඡානුග්‍රහිතේ ලබන්න නම් දෙන්න කැමැති ගතියක් තියෙනත් ඕනේ. ඒ වගේම ගන්න කෙනා ළඟ තිබියට ගුණයක් තමයි ඒ Taman දැකපු ගරු කටයුතු එහෙම නැත්නම් කියන සත්පුරුෂයා කල්යාණ මිත්‍යා දැක්කට පස්සේ එතන බයලජ්ජ ඇති කරන්න යන්න එපා. මේ දන්නේ නැති දේ අහන්න තියෙන එක බයලජ්ජාව නෙවෙයි ලෝකේ. ඒක මේ සම්මුති බය නෙවෙයි. බඩගින වෙලාවේ කණ්ඩ යමක් කිල්ලන එක බයලජ්ජා වෙන්න එපා. තමන්ගේ ගෑනිත් එක බුදියන්නත් බයලජ්ජා වෙන්න එපයි කියලා තියෙනවා. කසාද ගෑනිත් එක. ඒව නෙවෙයි ලෝකේ බයලජ්ජා කියන්නේ නොපණත්කම් වලට බයලජ්ජා කියන්නේ. මේ අපි ළඟ මේ ඔලොමොල කන් නිසා අපිට මේ අවස්ථාව ලැබිලත් අහගන්න බැරි වුණා නම් ඒ බයලජ්ජාව පාඩුවට හිටිනවා. ඉතින් ඒ නිසා භාවනා කරගෙන යනකොට තමන්ට මේ සංගා වෙන්න බැරි වුණා වූ ආදි භ්‍රමචර්ය ප්‍රඥාව තාම ඇවිල්ලා නැත්තම් අපිට අර නිහතමානිකම හරහා අව්‍යාජත්වයේ හරහා මේ තියෙන ධර්මයේ උකහා ගැනීමේ හැකියාව වෙනවා. ඉතින් ඒක පිළිකු සාංශ ඉන්න කාලේ කියනවා අවුරුදු 20 පැන්නට මහා තිරුණාචනමක් වෙන්නේ නැහැ. හැම වෙලාවෙම ධර්මයට ධර්ම ගෞරවය තියෙන්න ඕනේ. හැම වෙලාවෙම ගුරුවරයාට ගුරු ගෞරවය තියෙන්න ඕනේ. ඒ නිහතමානීකම තියෙනවනම් ඒක උපයන්න ඕන එකක්. ඒක මේ කල් පැදුරට නාකි වුණාට වෙන්නේ නැහැ. නතේන තේරෝ හෝති. යේනස්ස පලිතං සිරෝ. පරිපක්කෝ වයෝ තස්ස මෝගජින්නෝති උච්චති කියලා බුදුහාමුදුර සඳහන් කර තිනවා. කේස් පැහුණටම තෙරුණාචනමක් වෙන්නේ උන්ද මේ වයසට ගියාට පැදුරට නාක වෙච්ච නාකියෙක් විතරයි. ඒක උපයන්න ඕනේ. කොහොමද උපයන්නේ? ධර්මයේ කෙරේ ගෞරවය තියෙන්න ඕනේ. කුරුරගාවට ගිහිලා ඒ ඇල්පන්දියපන් සපේලා, දරදිය සපේලා ඒ ගෞරවණීය භාවය, ප්‍රේමණීය භාවයේ බයලජ්ජාව තියෙනවා. එතකොට හැම වෙලාවෙම ධර්මමය sannivedanayak සිද්ධ වෙනවා. ඒ sannivedanayයේ ඕනම කෙනෙක් හිතන්නේ වැඩි කොටස තියෙන්නේ ගුරුවරයා අතේ කියලා. නමුත් දැන්තර පෙන්වන්න හදන්නේ ගෝලයා අතේ තියෙන. ගෝලයා දැනගන්න ඕනේ. ඒ දේ ලබා ගැනීම සඳහා අපි ළඟ තිබිය යුතු ගුණ සම්භාරයක් තියෙනවා. ඒ සම්භාරය ගැන කතා කරන මොනම ධර්මයක්වත් මම දැකලා නැහැ තේරවාදී තරම්. තේරවාදයේ පුදුම විදියට ඒ වගේ වෙලාවදී ගෞරව කටයුතු විදියට මේක කරන්න හැටි උගන්ලා තියෙනවා. ඒක අද නවීන විද්‍යාවේ නෝන්ජල්කමකට බාර අරන් තියෙනවා. බයලජ්ජාකමට බාර අරන් තියෙනවා. සල්ලි දීලා ඩිග්‍රී ගන්න පුළුවන් ලෝකේ. මෙච්චර ගියාට පස්සේ අපිට එන්න ඕන. ඒ නිසා සල්ලි දීලා ගියාට පස්සේ කියන්නේ ඒකට අයිතිවාසිකමක් තියෙනවා අපිට. අද ඕනේ ඩිග්‍රිය සල්ලි වලට ගන්න පුළුවන්. අද මේ වැඩේට PhD 3-4කට වැඩිය මහන්සි වෙන්න ඕනේ කිසිම ඩිග්‍රියක් හම්බ වෙන්නේ නැහැ. මොකක්වත්ම නැහැ. ඉතින් ඒකට කවුද කැප කරන්නේ? අපිට මේ තරම් මේ අධ්‍යාපන කඩ දාගෙන උගන්නන ලෝකයේ මේ වගේ දෙයකට ගිහිලා බය ලැජ්ජා ඇතුව යටහත් පහත් වෙන්න පුදුම නිහතමානිකමක් ඕනේ. ඒකට කියනවා ඉන්ටර්නැෂනල් ලයිසන් කියලා. කාටද තියෙනවා නම් ඒ නිහතමානිකම ලෝකේ ඕනේ තැනකට යන්න පුළුවන්. කිසි තැනකට ගියාට පිටගයක් කියලා හිතෙන්නේ නැහැ. කිසි තැනක විදේශයක් කියලා එකක් නැහැ. එයා දන්නවා ගිය ඕන තැනකදී තමන් ආපු කාරණාව ඉෂ්ට කරගන්න. ඒ නිසා කොහේ ගියත් අම්මගේ උඩකොට ගියා වගේ. හාව තමන්ගේ පැලැස්සට ගියා වගේ. මුවා තමන්ගේ පැලැස්සට ගියා. ආගේ තමන්ගේ ප්‍රශ්න විසඳෙනකොට භාවනාමය වශයෙන් ප්‍රශ්න විචාරාත්මක වශයෙන් සූත්‍රමය වශයෙන් ධර්මදේශන වශයෙන් ධර්මයේ වැටහෙනකොට ඒන සම්බන්ධීතාවෙදී පේනවා හරියටම අම්මගේ තනෙන් කිරි බොනකොට වගේ ඒ ධර්ම උකහා ගන්න වෙලාවේ. ඉතින් ඒක සඳහා ධර්මයේ තිබුණටම බෑ ඒක උකහා ගැනීම ක්‍රමයක් තියෙනවා සම්බන්ධ වෙන ක්‍රමයක් තියෙනවා. අන්නේ ක්‍රමේදී අවශ්‍ය වෙලාවේදී ඒ ගුරුවරයාගේ ප්‍රශ්නේ අහන්න ඒ දේ විසඳගන්න බැරුව ලැජ්ජාවටපත් වීම නෙවෙයි මේ ශාසනික බය ලැජ්ජාව කියලා කියන්නේ. ඒකට අපි උනන්දු වෙන්න ඕනේ. ඒකට හැම වෙලාවෙම අහන්නත් බෑ. ඒකට මේ වෙලාව බලලා තමන්ට යකඩ රත් වෙච්ච වෙලාව බලලා තලා ගන්න දන්නකම් බැලුවොත් කිසිම කෙනෙකුට කවම කවදාකවත් හරියට ප්‍රශ්නයක් අහන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා සරුවච්චන් වහන්සේ නිර්මිත බුදු කෙනෙක් මවාගෙන ප්‍රශ්න අස්වාගෙන තිනවා ඔය සුතනිපාතේ පාරායන වර්ගයේ අටක වර්ගයේ. මොකද බුදු කෙනෙකුට විතරයි තව බුදු කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපි අහන ප්‍රශ්න හැම වෙලාවෙම පුද්ගලිකයි රාසිගතයි. ඒ කියන්නේ කෙලෙස්. ප්‍රශ්නයක් හරියට මෙහෙම අහන්න කොච්චර අමාරුද කියනවනම් නිවන් දැක්කට පස්සේ තමයි හරියට ප්‍රශ්නේ අහන්නවත් පුළුවන්. මේ නිසා අපේ ලොකු සාංචින්න කාලේ කියනවා තමාට මේ සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ යම් පළාතකට ගිහිල්ලා වැඩ ඉන්න කාලේ ඉතින් 10ක් 15ක් 20ක් ගෝලයෝ හැදෙනවා. ඒ ගෝලයෝ කවදාකවත් දැක නැහැ බුදුහාමුදුරුවෝ. ඉතින් අර පිරිස පයින් අඬ ගහන යනවා බුදුහාමුදුරුවෝ. ගිහිලා ඊපස්සේ ඒගොල්ලෝ බොහෝම ගෞරවයෙන් බුදුහාමරට වැඳගෙන තක්කු මුක්කු වෙලා තක්බීර් වෙලා බලන ඉන්නවා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිරිස ඉදිරියට නැගිටලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම කැමැති දැනගන්න මේ භාවනා කරනකොට මෙන්න මෙතෙන්ට ආපුවම මොකද කරන්න ඕනේ කියලා. එතකොට ඒක හරියට මේ සාරිපුත්‍ර ස්වාමීන් භාවනා කරන්න ඉගෙන ගන්නවා වගේ. සාරිපුත්‍ර ස්වාමීන් අහන්නේ අර පිරිස වෙනුවෙන් අහන ප්‍රශ්න ඉතාම පොළඳයි වගේ පේන. මේ මේ ධර්ම භාණ්ඩාගාරික මහ ස්වාමීන් වහන්සේ මේ අහන්නේ. මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ මේ අහන්නේ. කච්චායන ස්වාමීන් වහන්සේ මේ අහන්නේ. තමන්ගේ පිරිස ඉදිරි පිට බුදුහාමසන්ගේ ප්‍රශ්නයක් අහනවා. අහනකොට බුදුරජාණන්චාරිට මේ සාරිපුත්‍ර සාංශිත උගන්වන්න හදනවා වගේ. මේ ඉස්ලාම් පන්තියට ආපු ළමයට උගන්වන්න හදනවා වගේ අර පිරිසට අවශ්‍ය ප්‍රශ්න නගනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් හිතනවා මේ කවුද මේ ප්‍රශ්න අහන්නේ මේ? අපිත් ධර්ම භාණ්ඩාගාරික වශයෙන් සැලකන මහා ස්වාමීන් වහන්සේ අහන්නේ අර පිළිසත අවශ්‍ය ඒ හඳුන්වා දීම ලබා ගැනීම සඳහා. ඉතින් ඒ වාගේ හුරතලයක් මේ ශාසනය පුරාවට තියෙන. ඉතින් ඒක හැමෝටම කරන්න බෑ. ඒක කරන්ඩ අර නිහතමානී ගතිය ඒ වගේම අර කියන අහිංසක ගතිය තියෙනවා නම් ඒ බොළඳ ප්‍රශ්නයක් ඇහුවයි කියලා කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. මොකද ප්‍රයෝජනේ සලසනවා. ඉතින් ඒ වගේ කරපු ධර්ම සාකච්ඡා තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. ඒකේ සූත්‍ර 15000ක් විතර තියෙනවා. ඒකෙන් තේන කොටක් සාරිපුත්‍ර සාංශේ දේශනා කරපුවා. එක්ක සාරිපුත්‍ර සාංශේ බුදුජානක ළඟට ගිහලා ප්‍රශ්න අහනවා. පුන්නමන්තානි පුත්‍ර සාංශ ළඟට ගිහලා ප්‍රශ්න අහනවා. අහුවට පස්සේ දේශනා කරපුවා බලනකොට ඒ ප්‍රශ්නේ ඒ විදිහට නගන්න කොච්චර පිරිසිදු මනසක් තියෙන්න ඕනද කියලා තේරෙනවා. වෙන ඕනම කෙනෙකුට හිතා ගන්න අපි අපිට අහන්න ඕනේ දේ නෙවෙයි ඇහෙන්නේ. ඒ නිසා ඒ එක ගමනකින් මේ කරන මේ ප්‍රශ්නේ අහලා උත්තර දීලා ඒකට ආය ප්‍රතිඋත්තර අහලා ප්‍රතිප්‍රශ්න අහලා තමයි අපි මාතෘකාවට බහගන්නේ. ඒක පේන්නේ නිකන් මේ කරදර කරනවා හරස් ප්‍රශ්න අහනවා උසාවියේදී වෙහෙසටපත් කරනවා වගේ. ඒකෙන් තමයි ගිහිලා තියෙන්නේ. ඒකෙන් තමයි හරියට අපිට මේ ගැඹුරට ජඹුරට கிඳා බැහැගෙන යන්න පුළුවන් වෙන්නේ ඒ ප්‍රශ්න අවලියක් ඒවට මේ ඒ ප්‍රශ්න ਵਿਚාරක දේවල් වලට වේදල්ල කියලා නමක් දාලා තිනවා අපේ නවංග සත්තු සාසනේ ප්‍රශ්න ਵਿਚාරාත්මක ක්‍රමයට මාතුකාදී කාගෙන ඇතුළට ඒතර තේරෙන්න පටන් ගන්නවා මේක හරියට අඩි ගාණක් පොළොවේ අර තියෙන මණිකක් හොයාගෙන විශාල ඉල්ලමක් කොට දාලා ඒක හොදලා හොදලා හොදලා ඒ මුළු ප්‍රයත්නයේම අවසාන ඵලයේ වෙලා තියෙන අර පුංචි මණිකක් හැබැයි ඒ ප්‍රයත්නට වැඩි එක වටිනවා ඒක තියෙන වෙලාව හොයන්න බෑ ප්‍රදේශයක් හොදනකොට තමයි දවස් ගාණ ඩෙන්ගු හදාගෙන මදුරෝ කාගෙන වැස්සේ ඉඳගෙන හොදලා තමයි ගන්න ඕනේ අන්න ඒකට තියෙන ක්‍රමවේදයට තමයි අපි මේ ප්‍රතිපදාව කියලා කියන්නේ ඉතින් ඒ නිසා අපි හිතනවා නම් එක රැයින් එක බණකින් මේක කරන්න පුළුවන් කියලා ඒක ටිකක් අව탁සිරු කිරීමක්. එනිසා අපි මේ ප්‍රශ්න ඇහිීමේ ක්‍රමය නැත්නම් ධර්ම සාකච්ඡාමේ ක්‍රමය හරීම කයසිත දෙකම ව්‍යායාම කරන ක්‍රමයක්. නමුත් ඒකේ ප්‍රයෝජනේ සලකලා මේක යන්න ඕනේ. සාකච්ඡාව නිකන් හුදු සාකච්ඡාව සඳහා යන සාකච්ඡාවක් නෙවෙයි ප්‍රයෝජනේ සලකන්න ඕනේ. මේ ප්‍රයෝජනේ සලකපු එක තමයි අපේ සූත්‍ර හැම එකම වගේ අවසාන වෙනකොට ඒ අහපු කෙනා වෙනසක් ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ වෙනසට පෙළඹිච්ච, එළඹිච්ච, දුබුක් වෙච්ච කෙනා තමයි ප්‍රශ්නේ අහන්නේ. අහනකොට හොල්ලනකොටම ඒ ගහින් වැටෙනවා. ඒක මොකද ඒක ඉදිලා කිට්ටු වෙලා තියෙන්නේ. අන්නේ ගතිය පේනවා අහන ප්‍රශ්නේ. එහෙම නැතු මේ ප්‍රශ්න සඳහාම ප්‍රශ්න අහන තම මේ මූලධර්මයේ ප්‍රශ්න අහන පිරිස් ආපුවාම මේ භාවනා කරන පිරිසකට හරි වෙහෙසයි. මොකද මේගොල්ලෝ මේක ඕනම දැනකින් දැනගන්න පුළුවන් ප්‍රශ්න මේ භාවනා කරන පිරිසකට ඇවිල්ලා අහනවා. මම ඒ ඉඳ භාවනා පණිතරාමේ ඉන්න වෙලාවේදී අවුරුදු 32ක් විතර ඉච්ච හාමුදුර කෙනෙක් ආවා. ඉතින් හැම කෙනාම පුදුම වුණා. මේ වගේ තලතුණා ස්වාමීන් වහන්සේ නමක් මේ ආපු එක ගැන. පස්සේ ප්‍රශ්න සාකච්ඡාට ගියාට පස්සේ ප්‍රශ්න වගයක් ආවා. ඊට පස්සේ සායඩෝ කතා කරලා කිව්වා මෙතන ඉන්නේ භාවනා කරන අය ඔය ප්‍රශ්න අහන්න එපා. ඌ අදාළ නැති ප්‍රශ්න. ඕයාගිල පොතකින් බලා ගන්න. මේ ඉන්න කට්ටිය ඔළුව නරක් වෙනවා. අර වැද්දගත් ස්වාමීන් වහන්සේ අයින් කළා දාන්න එකයි. මේ අපි හදාගෙන තියෙන පිරිස බොහොම ප්‍රයෝජනෙයි සලකලා ප්‍රශ්න අහනවා මිසක්කා මේ ආවට ගියාට අර මේ තියෙන ප්‍රශ්න විසඳන ධර්ම සාකච්ඡාව නෙමෙයි මේකේ තියෙන්නේ මේ ප්‍රයෝජනයක් සලකලා මේ වැඩේ කරන්න. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්න ඇහිමේදී හොඳට තේරෙනවා හරියට මේ ගහන්න ඕන තැන හරියට ඇණේට ගහන්න පුළුවන්. ඉතින් ඒක දෙපැත්තෙම දක්ෂකම් තියෙනවා. ප්‍රශ්නේ අහන කෙනාගේ දක්ෂකමක් තියෙන්න ඕනේ. උත්තර දෙනාගේ ප්‍රශ්නකුත් තියෙනවා. මේක පිළිබඳව කරපු ඒවා ගවේෂණ කියන්න බෑ. නමුත් නිරීක්ෂණයක් සුද්දෙක් ලියලා තියෙන පොතක දක්ෂ ගුරුවරයෙකුට ඕනම ප්‍රශ්නයක් කරහා ධර්මයේ සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට අහන ප්‍රශ්නේ මොකක් වුණත් ඒ ප්‍රශ්නය අනුව එයාට ප්‍රශ්නයක් හදලා උත්තරයකුත් දෙන්න පුළුවන් වෙන්නේ අනාගාමි වෙච්ච කෙනෙකුට විතරයි කිය. එතෙන්ද ගියාට පස්සේ තමයි කෙනෙකුට මේ මොකාටද ඉන්න හදන කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා අල්ලන්න පුළුවන් වෙන්නවත් ප්‍රශ්නේ අහන්න ඕනේ මම ආයෙනින් තොරව. අහගෙන ඉන්නකොට තේනවා මේ යන්න හදන්නේ මේ පැත්ත. ඊට පස්සේ යාට කියලා දෙන්න ඕනේ. ඔය වගේ ප්‍රශ්න ආ අපිට ගියොත් එීම අර විසීතලයක් වැඩිච්ච මිනිස්සෙක් විතලංගා වෙච්ච නෑයෙක් කිව්වොත් වෙදෙක් ගෙන්නලා විජහාට මේ වෙතීතලේ අයින් කරන්න මිනිහා විස කැවෙනවයි කියලා. ඒ විසීතලේ වැඩිච්ච මිනිස්සයා කිව්වොත් එහෙම මේ මගේ ඇඟට අත තියන්න එපා මේ ඊතලෙත් මගේ විසත් මගේ මේ විසීතලේ විද්ද කවුද කියලා කියපන්. රජ කුලයේද මේකට ගහලා තියෙන විස මොනවද කියලා එතකම් ඊතලේ ගන්න දෙන්නේ නැහැ කියලා කියන්න ගත්තොත් බුදුසසුන දාන් කළා තියෙනවා. ඒ මනුස්සයා කරේ අනුකම්පා කරන එකෙන් තියෙන කඩනට දෙකක් ගහලා කටවහලා ඊතලේ අරන් දාන්න එපායි. නැත්තම් මේ බයිලා කතා කරගෙන ඉන්නකන් ඊතලේ තියෙන විස වදිනවනේ. ඉතින් එයාට එතකොට එයාගේ මනාපේ නැතුව වුණත් ඊතලේ අයින් කරන්න වෙනවා. ඒකේ ප්‍රශ්නේ අහනකොට ප්‍රශ්නේ හරියට තේරුම් ගත්තොත් තේරෙනවා අහන ප්‍රශ්නය ව්‍යාකරණ අනුකූල නැහැ. එහෙම නැත්නම් උත්තර දීමෙන් ප්‍රශ්න කරුට අහු වෙනවා. අන්නේ ප්‍රශ්නේ විසඳලා උත්තර දෙනවයි කියන එක ලේසි නෑ. ඒක වෙන්න මේ භාවනා කරලා පොතේ දැනුම අරගෙන ත්‍රිපිටක දැනුම තිබුණාට හරියන්නේ නෑ. භාවනා කරලා සෑහෙන දුරකට යන්න ඕන. ලොකු සංසින්න කාලේ කියනවා කවුරු මොන ප්‍රශ්නයක් ඇහුවත් තමන්ට පුළුවන් නම් තමන්ට හිතේ පුළුවන් තරම් ඉතාම ගැඹුරු තත්ත්වයට හිත ගෙනියලා ප්‍රශ්න තියා අහගෙන ඉන්න හිතට එන දේ කියන්නේ කියලා. එතකොට ඒ හිත අර ප්‍රශ්න කරුත් එක්ක සම්බන්ධ වෙලා උත්තරේ දෙනවා. හිතලා බල්ලා ගන්න උත්තරයක් ඇතන් නැහැ. දුවට වුන්කම් දෙන්න ඕන. ඒ වුන්කම් දෙන්න බෑ මම මේ ජනප්‍රිය වෙන්න හදනවා, හිත ගන්න හදනවා. ඒක නෙවෙයි මෙතන තියෙන්නේ. මේ කෙලෙස් වල ගලවලා දාන්න එපායි. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා. 1918 විතර මානසික රෝගියෙක් ඇවිල්ලා තමන් මේ උපදේශනය කරනවා නම් ඒ මනුස්සයාට විශ්වාසයෙන් කතා කරන මට්ටමට හිත හදන්නේ කියලා. ඔයා කියන කිසිම දෙයක් මම කාටවත් කියන්නේ කියන්නේ පළවෙනි දවසේ කියන්නේ දෙකේ කියන්නේ තුනේ කියන්නේ ඒ මනුස්සයත් එක වහනවා යටි හිතෙන්. හෙලි කරන්න බයයි. හැබැයි ඉතින් ඒක හෙලි කරන තාක්කල් පැහැවෙනවා. ඉතින් එතකොට ඒ උපදේශනය කරන එක නෑ හුම්කන් දෙන්න ඕනයි කියලා තියෙනවා කන් ඇත්තේ නමුත් බීරේ කුසේ. මේ කියන්නේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ලියලා තියෙන පොතේ බොහොඳ උපදේශකෙක් වෙන්න ඕන නම් හොඳට මසාද්‍ය රෝගියෙක් ඇවිල්ලා යාගේ කරුණු කියනකොට අහගෙන ඉන්න තාන්න කන් ඇත්තට මොකද බීරෙක් වගේ අහගෙන හිටියොත් Tamange හිත හරියටම රෝගියාගේ හිතත් එක්ක සම්බන්ධ වුණොත් මනසින් මනසට ඔන්න උත්තරේ එනවා. ඉතින් කිසිම එයාගේ අනුගාමිකව පිළිගත්තේ නෑ මේ Taman ළඟට සල්ලි කියලා මිනිස්සුෙකුට බීරෙක් වගේ අහගෙන ඉන්නවා කිව්වා මේක හරි අසාධාරණයක් නේ කියලා. නැත් අවුරුදු ගාණකට පස්සේ එරික් ෆ්‍රොම් සෙන් බුද්ධ ධර්මයෙන් ගත්තා පස්සේ දැනගත්තා යකෝගේ බුදුහාමුදුරු කියපු දෙයක් ඕනෙම ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න එක හොඳට අහුම්කම් දෙන්න ප්‍රශ්නේ 100%ක්ම අහුම්කම් දෙන්න බීරෙක් වගේ හිතන්න යන්න බෑ හිතපො ගමන් කක්කා එන දේ තේරෙනවා අන්න එවැනි ප්‍රශ්නයක් නගනවයි කියන එක සහ එවැනි ප්‍රශ්නයක් අහනවයි කියන එක ගොඩාක් වෙලා ජීවිතයකට අවශ්‍ය වෙන්නේ එකයි දෙකයි උනාට පස්සේ ආට තේරෙනවා. අන්නේ ගනුදෙනුව, අන්නේ sannivedanය කොයි වෙලාවේ කාගේ අතින් කොතනකද වෙයිද කියන්න බෑ. ඉතින් ඒක නිසා ඒ නගන ප්‍රශ්නේ සහ දෙන උත්තරේ පිළිබඳව අපි තේරවාද ශාසනයේ විතර කිසිම උපකරණයක් නැහැ. මොනම ශිල්පයක්වත් නැහැ. මොනම සමීකරණයක්වත් නැහැ. මොනම ගුරු මුස්ටියකුත් නැහැ. මේ මනුස්සයා කියන දේ මනසෙන් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ සම්බන්ධ වෙන එකනා අර ප්‍රශ්නේ ඉන්න එකනටදී උඩින් ඉන්න ඕනේ. ඒ උඩ ඉන්න හදන ගතියක් නෙමෙයි තියෙන ඊට පස්සේ බෙදා හදාගත්ත ගමන් උත්තරේ තියෙනවා. ඒකෙන් කියන්නේ අපි උපදිනකොට අපි සරුවඥයි. කිසිම කෙනෙකුට දැනමක් දෙන්න ඕන කමක් නැහැ. නමුත් මේ කෙලෙස් නිසා අපි එක එක දේවල් වලට විෂය විශේෂඥ වෙන්න හදනකොට අපි ලෝකෙට අන්ධ වෙනවා. ලෝකෙට මැට්ටෝ වෙනවා. ලෝකෙට බොරුකාර වෙනවා. සියල්ල ගැන විවෘත වෙනකොට ඔක්කොමලා ඔක්කොම දන්නවා. මම ගිහිල්ලා ඔය එංගලන්තේ ඉන්න වෙලාවේදී ඒ පල්ලියක වැඩමුළුව කෙරුවේ මට හරි ආසාවක් ඇති වුණා ඒ පල්ලිය පාදර් මේ සර්විස් එක කරන වෙලාව ගිහිල්ලා අහගෙන ඉන්න. ඊට පස්සේ මම ළඟ හිටියත් කතෝලික එක්කෙනෙක් මේ උපස්ථාන ඉස්කෝ කිසි ප්‍රශ්නයක් නැහැ සාස ප්‍රශ්නයක් වෙන්න බෑ. ගිහිල්ලා වාඩි වෙලා අහගෙන ඉන්නේ කියලා. ඉතින් මම කොහොඳ නැහැ නේ ෂූරක් ඇඳගෙන ඒක හරිනේ වැඩක් නෑ. මම හොඳ නැහැ. මට යන්න ඕනකම තියෙනවා පුළුවන් ද කියලා අහන්න කිව්වා පාදට මං වෙලාවක පුද්ගලිකව ඇවිල්ලා හම්බෙන්න නැත්නම් පාදර මයි කාමරට එනවාද කියලා. හරි අහිංසක උත්තටම උගත් වයසක පාදර. කිල්තන මං එන්නම් ස්වාමීන් වහන්සේගාට මටත් ආසයි කියලා. පස්සේ ගිහිල්ලා අපි දෙන්න වාඩි වෙලා මං ඉතින් පාදකේ ප්‍රශ්න දෙයක් අහන ඒ පාද කියන මං කිව්වා ඉතින් මේ බයිබලයේ මේ ටික කෙලින්ම අපේ මේ ඉතිඋත්තක පාළියේ තියෙනවානේ. බයිබලයේ මේ කොටස කෙලින්ම ඉතිඋත්තක පාළියේ. ඒ කතෝලික අනම්මනම් කතා මොකුත් නැහැ. ඉතින් අපි මේ මොනවද මේ ආගම් දෙකක් හදාගෙන ඒ කියන දේ නෙවෙයි කරන්නේ. කරන දේ නෙවෙයි කියන්නේ. කතෝලිකයෝ මේ ටික කරන්නේ නැහැ නේ. ඉතින් ආ පාතර මට කතා කළා බුද්ධාංකාරයොත් බුද්ධාම කරන්නේ නැහැ කියලා තියෙනවා. ඊට පස්සේ කියනවා දැනුම ඇති මනුස්සයන්ට කිසිම කවදාකවත් බාධාවක් වෙලා නැහැ. මනුස්සයන්ට දැනුම තියෙනවා. චපලකමයි තියෙන්නේ. ෂටගතියයි තියෙන්නේ. මායාවී ගතියයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි එක දෙයක් විශේෂයෙන් කරන්න ගියාම අනික ඔක්කොම මතක නැති වෙනවා. දැන් කමඨාන සුද්ධ කරනවා කියන්නේ සමස්තයට ඇරලා පෙන්නනවා. ඕක එකක් අල්ලගෙන නටන්න එපා. මේ සමස්තය බලන්න. සමස්තය බලන එකනට කියනවා එකක් අරගෙන බලන්න. එතකොට ඔයාලට දැක් ගන්න පුළුවන්. ඒ නිසා සමස්තයට අනේක නට එකක් පෙන්වන එකක්. එකකට 20ක් විශේෂණය කරනකට සමස්තය පෙන්වන එකක් කියන මේ ක්‍රම දෙක තියෙන බුද්ධ ආගමේ විතරයි. අනිත් සෑම ආගමකම තියෙන සමස්තය පෙන්වීම පමණයි. ඒ සමස්තයෙන් එකක් අරගෙන ඒකෙත් ওই සමස්තයේ ಗುಣ ටික තියෙනවා. ඒ නිසා මේ වෙලාවට ඔක්කොම අයින් කරලා මේ සමස් මේ විභජ්‍යවාදයට යන්න ඒක දිහා බලන්න බල්ල ඒක ලක්ෂ වාරයක් බලන්න. බලනකොට තමයි තේරෙන්නේ ඕක තමයි හැමතැනම තියෙන්නේ ඕක තමයි විද්‍යාව කියන්නේ. විද්‍යාවදී කරන්නේ ඔක්කොම අල්ලන්න යන්නේ එකක් අල්ලගත්තා ඒක සුද්ධ කරගත්තා සුද්ධ කරන්නේ ඒකට අච්චට මෙච්චර නම් මෙච්චට කොච්චරද කියලා අනුමාන ක්‍රමයට ලෝකේ දැනගන්න. මේ ක්‍රම දෙකම තියෙන එකම ආගම. ඒකයි මේ ආගමේ මේ බුද්ධ ආගමේ මේ තේරවාදේ ඕන තැනක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ අහනකොට උත්තර දෙන ක්‍රම දෙකත් අඩු ගන්න තියෙනවා. සමස්තය පැත්තෙන් බලලා උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් රිඩක්ෂනිසම් එහෙම නැත්නම් ඒකකයක් දිහා බලලා උත්තර දෙන්න පුළුවන්. ඒ දෙකම විදුහුරුයි. ඒ දෙකම විදුහුරු හැබැයි එක පැත්තකට යන්න නරකයි. ඒ නිසා ප්‍රශ්නේ අහනකොට සාවධාන වහුම්කම් දීගෙන හිටියොත් මේ යන්න හදන්නේ ඒකකයක් අල්ලගෙන යන ගමනක්ද සමස්තයක් දිගේ අල්ලගෙන යන ගමනක්ද කියලා බලලා එයාට ඒක වැටහෙන විදිහට උත්තරයක් දුන්නොත් ඒක බහුකාර්ය ධර්මයක් වාටපත් වෙනවා. එයා කරන හැමදේම එල්ලයක් ඇති කරලා ගුණයක් ඇති කරලා දෙනවා. ඉතින් මේ ගුණුව අනුව එයා ඊගාවට ඒ කියන්නේ කමඨාන සුද්ධ වෙනවා කියලා අපි මේකට කියන්නේ. කමඨාන සුද්ධ වුණා නම් සුද්ධ වෙච්ච කමඨාන යුක්තෝ පරියංකට යන්නෙම ජයග්‍රාහී හැඟීමෙන්. සුද්ධ වෙච්ච කමඨාන යුක්තෝ සක්මනට යන්නෙම ජයග්‍රාහී හැඟීමෙන්. ඊට පස්සේ එතනින් එහාට එළියට යනවා. ප්‍රශ්නේ අහුන් නැත්තම් උත්තරේ හරියට හම්බුනේ නැත්තම් ආයෙ මුලටයි යන්නේ. නිසා කොයි වෙලාවක හරි ධර්ම සාකච්ඡාවකින් තෙත ගැන්නුණා නම් හිත ඒ කෙනා අලුත් වෙනවා. ඒ ඒ ප්‍රශ්න අහන මනුස්සයන් මේ ඉතුරු වෙන්නේ. එයා අලුත් වෙනවා. මොකද ඒ තරම්ම මෙයා එලඹිලා පෙලඹිලා ඉන්නේ. ඒ අවශ්‍ය උත්තරේ ලැබිච්ච ගමන් ඒක නිකන් පිපීමක් ඇති වෙනවා. ඉතින් ඒක නිවනේ පුංචි නිවනේ තියෙන සුන්දර සාන්ත රසයේ පුංචි රසයක් ඇතින් දෙනවා. එයා ඒ ගැටේ ලියනකොටම මහ ගැටේ ලියලා නැහැ පුංචි ගැටේ ලියනකොටම තේනවා මිච්චිරලා මිරිකලා අහුවෙච්ච දේ ලිහිල් වීමක් සිද්ධ වෙනවා. ජටාය විජත් මේ විජට විජට කරනවා. ඉතින් මේ පුංචි පුංචි මේ වගේ ගැට රාශක් ලිවි ලිහිම හරහා අපිට පේනවා හයියෙන් තද කරලා ඇල්ලුවොත් තදින් පින්තවනවා. වෙහෙසටපත් වෙනවා. මුරුදු ඇල්ලුවොත් මුරුදුව වෙහෙස වෙනවා. අතඇල්ල දැම්මොත් වෙහෙස නැති වෙනවා. ඒ නිසා කොතනද අපි අහුවෙලා තියෙන්නේ කියලා දැනගන්න මේ විදිහට ඉදම්බන්තේ කතං ීමස්සකෝ අත්තෝති කියලා මේ Tamanට මේ හිර වෙලා තියෙන තැන හෙලි වෙන්නේ නැහැ පළවෙනි ප්‍රශ්නේ. කීපයක් අහනකොට තමයි සිද්ධ වෙන්නේ. ඒක නිසා ඒක අකාලික භාවයට ලස්සන නිදර්ශනය. ප්‍රශ්නේ අහුනොත් එතනදම උත්තර ලැබුණොත් කල් නොයා මෙතෙක් කල් ඔච්චර වෙලා තියුණු ප්‍රශ්න ලියනවා. එහෙම නැත්නම් සාන්දෘෂ්ටික භාවයේ උඳ කැපිපෙන තැනක් තමයි මේ කමඨාන් සුද්ධ වෙන තැන. ධර්ම සාකච්ඡාව සිදු වෙන තැන ඒකෙදි තවත් පැත්තක් තියෙනවා මේකේ. අපි යම් තැනක පරිශදයක යම් තැනක සභාවක යම් තැනක සමිතියක කාගේරි ප්‍රශ්නයක් විසඳුනොත් ඒ සභාවේ ඉන්න ඔක්කොටම කමඨාන සුද්ධ වෙනවා. එක්කෙනෙකුට සිද්ධ වුණොත් එක්කෙනෙක් හරියට ප්‍රශ්නේ අහලා ප්‍රශ්නේ විසඳුනොත් ඔක්කොගෙම කමටහන සුද්ධ වෙනවා. ඉතින් ඒක ක්‍රියාත්මක කරන තැන තමයි අපි නිස්සන් වනේ කරන පොදු කමටහන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙල. ඔක්කොමලා වාඩි කරවලා එක්කෙනෙක් ඇදලා තැරි ගැහින්න ගන්නවා. පිටි පිටි කපනවා. කපනකොට ඔක්කොටම වදිනවා. ඊට පස්සේ අනික් කටියට නිකන් අල්ලපු ගෙද කතායත මුටි ලිපේ තියෙනකොට මේ කටියට උණ බහිනවා. ඒකට ඒ අර එලඹිච්ච ගතිය තියෙනවා. ඉන්න ඕනේ ලෑස්තිලා යන්න ගහනකොට රත් වෙන්න එක්කෙනෙකුට ගහනකොට අනිත් කට්ටියට මුණ බහින ගතියක් තියෙනවා. ඉතින් ඒකට ඒකෙත් තියෙන දක්ෂකමක් ඒ වගේ වෙලාවක තමන් ඒකෙන් අර්ථය સિદ્ધ කරගන්න හැටි එහෙම නැත්නම් අර්ථ සිද්ධිය ඇති කරගන්න අවශ්‍ය කරන නිහතමානී ගතිය අයියෝ යාගේ ප්‍රශ්නේ මට වැඩක් නැහැ මම බුදිය ගන්නවා කියලා එක්කෙනෙක් ප්‍රශ්න අහනට අනික් කෙනා බුදිය ගන්නවා. ඉතින් එතකොට ඒ කියන්නේ එලඹිච්ච ගතියක් නැහැ මේ සාකච්ඡාවට එහෙම නැත්නම් අපි කියනවා නම් මේ ප්‍රශ්නෙට මට අදාළ නැහැ කියලා එයා කුසීත වෙන්න ගත්තොත් අර ලැබෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. නිසා මට බුරුමින් දැද්දී අභාග්‍ය සම්පන්න දෙයක් සිද්ධ වුණා. ඒ මොකද මේ මට කවදාකවත් කමටහන සුද්ධ වෙන්නේ මම පැහියා. හැම වෙලාවෙම අනම්මනම් කියවන. ඉතින් තායඩ මාව විසිකොල දාන. ඒ කියන්නේ මොනවා කියනවද කියලා මට තේරෙන්නේ නැහැ කියලා. හැබැයි තායඩ හොඳටම දන්නවා මම හරියට ආදායම් භාවනා කරනවා කියලා. ඉතින් එක දවසක් මට කිව්වා මේ අනික් කට්ටිය කමටහන් දෙන හැටි අහගෙන පැත්ත කරලා ඉන්නේ කිය. එන පන්ති පිටිපස්සේ දන ගස්වල තිබ්බ කට්ටිය කමටහන් සුද්ධ කරනවා. ඉතින් කට්ටිය හිතුවේ මම කර්මස්ථානාචාර්යවරයෙක් කරන්න පුරුදු කරනවා කිය. උනේ ඒක නෙවෙයි මට කියන්න බැරි නිසා පැත්තකට ගිහින් මම ඉඳගෙන ඔක්කොමලා කියනේව ප්‍රශ්න ලිය ගන්නවා උත්තර ලියනවා ප්‍රශ්න මට හම්බුනේ පුදුමාකාර වාසනාවක් පුදුම පුදුම පොත්වගයක් මම ලිව්වා ඒ වෙලාවේදී ප්‍රශ්නයක් නගන හැටි ඒක සායරු ලියා ගන්න හැටි පරිවර්තකයෙන් පරිවර්තන හැටි සායරු දෙන උත්තරේ ඒක පරිවර්තක මේ ඉංග්‍රීසි භාෂාවට දාන හැටි ටිකක් ටිකක් මට බුරුමත් යන්තම් තොලගාගෙන හිටියා. ඒකත් මගේ දුර්ලභමක් හිතෙවිච්ච. ඒ නිසා මට තේරෙන පටන් අරගත්ත මේ කවදාකවත් කවුරක්වත් Tamange භාවනාවට අදාළ ප්‍රශ්න අහන්නේ නැහැ. මම භාවනා කරනකොට අල්ලපු ගෙදර එක්කනාගේ භාවනා ප්‍රශ්න අහනවා. එහෙනම් මං එන්නේ ඉස්සෙල්ලා කමටහන් සුද්ධ කරගත්ත ගුරුවරයාගේ ප්‍රශ්න අහනවා. මං දැන් ගෙදර ගියාට පස්සේ මොකද්ද කරන්න ඕන කියලා ප්‍රශ්න අහනවා. කියලා බලන්න ওই ප්‍රශ්න මේ ලියලා තියෙනවා. දැන් නම් හරි සුවංශ දැන් නම් පුළුවන් දැන් ගෙදර ගියාට පස්සේ දැන් මොකද කරන්නේ? මොන විශාල ප්‍රශ්නයක්. එතකොට මං එන්නේ අවුරුදු 4කට ඉස්සෙල්ලා මෙහෙම භාවනා කරලා සුවංශ එදා මට මෙහෙම වුණා. උඩින් ගියා කහ පාට නිල් පාට. දැන් නැහැ. මේ මෙතෙන්දි දීපු කමටහන මොකද්ද දීලා තියෙන කර්මස්ථාන කියන නමක්වත් පලාතක නැහැ. ඉතින් කතා කරලා ඇහුවොත් මේ මේ කතා කරන්නේ මේ ඉඳගෙන කරන භාවනාවද නැත්නම් මේ ඇවිදින භාවනාව ගැනද කියලා ආ මතකට තන සංස මේ ඉඳගෙන කරන එක. ආ දැන් තමයි යොන්න නඩු ඇහෙන්න පටන් ගන්න. ඒ තරමටම අපි මේ මේ මේ කාරණාවට සාපේක්ෂව කතා කරනවා කියන එක මේ සම්පප්පලාප ලොගුණ ටික මම මේ කියන්නේ. මොකද්ද කියන්නේ දෙන උත්තරේ මොකද්ද කියන එක අතර ගැළපුමක් නැහැ මොකද ඒ තරම්වත් චිත්තක්ෂණ දෙකක් එක විදිහට පවත්වන්න බෑ දොස් කියන්න බෑ ඒකට ප්‍රශ්නේ අහන මනසෙන් නෙමෙයි උත්තරේ දෙනකොට ඉන්නේ ඊට පස්සේ ප්‍රශ්න අහනකොට තව වෙන වෙනම මනසක ඉතින් මේ අතර පෙළක් තියෙනවා නම් තේනති ප්‍රශ්න අහන්න ඕනේ නෑනේ ඉතින් එන්නේ හරහා යන ගමනේදී මේ ප්‍රශ්න ඇහිමේ තියෙන මේ නිහතමානීකම ඉතාමත්ම වැදගත් එහෙම නැත්නම් නිහතමානීව කාගර ප්‍රශ්නයක් අහලා විසඳෙන වෙලාව හැම හැම උත්තරෙම නෙවෙයි විසඳෙන උත්තරයක් බලන්න එතනදී මේ කනෙක් වෙනවයි කියලා එකක් තියෙනවා සම්බන්ධ වෙනවයි කියලා sannivedana වෙනවා ඒක මානවයට අයිති ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ අහපු එකනට සහ උත්තර දෙන එකනට අයිති එකක් නෙවෙයි. ඒක මානවයට අයිති ප්‍රශ්නයි. ඉතින් අපි කොයි වෙලාවෙත් මේ වගේ තැනකට ඉඳලා මේක අහුලා ගන්න ඕන. මේක ඉගෙන ගන්න ඕන. තිබුණාට තිබුණාට ප්‍රශ්න අහන එක හෝ නැත්නම් අනුන්ගේ ප්‍රශ්න මට වැඩක් නැහැ මගේ ප්‍රශ්නේ මහන්න ඕනේ කියලා මේ පුද්ගලිකයි රහසගතයි ප්‍රශ්නිකුත් නෙවෙයි. හැම එකකෙම ගන්න පුළුවන්. ඒක නිසා මම හැබැයි මෙහෙම බන දැන් කිව්වට මම හිටපු අවුරුදු 3ක් 4ක් හිටියා. මම කවදා එකයි ප්‍රශ්නයක් අහලා තියෙනවා මම හිතන්නේ මුළු හිටපු කාලෙම ප්‍රශ්න සාකච්ඡාවේදී. කමටහන් සුද්ධ කරනලාදී කමටහන් දීලා තියෙනවා. ඒ ප්‍රශ්න අහන්න පෙළඹෙන්නේ නැහැ හැබැයි මට අහන ප්‍රශ්න වලින් ලැබෙන උත්තර ඔක්කොම මට ලැබෙනවා වගේ. ඒ නිසා හොඳටම තේරුනේ සයඩ මට කතා කරලත් කිව්වා මේ මිනිස්සුන්ට කියලා දීපන් මෙන්න මේ ගුණයක් තියලා තියෙනවනේ කමඨාන් සුද්ධ කරන අන්නේ ඒකට ලියන්න කියලා. මේ මොනවද ලියන්නේ? මේ මොනවද අහන්නේ? මම ළඟට ඇවිල්ලා වැඩක් නැහැ. වෙයින් ඔයින් පිටද ඇවිල්ලා නැහැ. මම ටික මේ චිත්‍රයක් තියෙන්නේ කියලා. මට පොඩ්ඩක් පොට පෑදුනට පස්සේ මට කිව්වෝ ඒන සුදු කට්ටියට කතා කරලා කියන්න මේ කමඨාන තියලා තියෙන්නේ කමඨහන වඩනකොට වෙච්ච දේ විතරයි මට දැනගන්න ඕන. මට යන්නේ වැඩක් නැහැ. මට මේ කොයි රටෙන්ද ආවේ ස්ත්‍රීද පුරුෂද මොන දක්ෂකම මට වැඩක් නැහැ. ඉතින් මම කෝ ඌව කියන්න ගිහිල්ලා මගේ ටිකට් එක කැපෙනවා. මම කෝ ඒ මට තේරෙන්නේ නැහැ මම පැත්ත කරලා නිකන් හිටියා. ඒක ලේසි වැඩක් නෙවෙයි. මොකද ඒතකොට යාට තියෙන්නේ පුද්ගලිකත්වයට ඇඟිලි ගැහුවා වගේ. එන්නේ එහෙම නැතුව අර කලින් කියන ප්‍රේමය සහ ගෞරවය බයලජ්ජාව ඇතුව මේක මොකද්ද මේක මොකද්ද කියලා අහනවා නම් ඒ කෙනාට තේරෙන පටන් ගන්නවා මේ අවුල් වෙච්ච කොණ්ඩේ මොහොතරක් දාන්න ඉස්සලා කොණ්ඩ මොහොතරක් දාන්න ඉස්සලා මේක ගැට ලිහලා සුද්ධ කර පීරගෙන ඉන්න එපායි. පීරුවට පස්සේ මේ කොණ්ඩ මොහොතර දාන්න පුළුවන් ඒ. මුදේ නිදිගත් නිදෙන් ඇහැරපු ගමන් කුණු කෙල හොදන්නෙත් නැතුව කොණ්ඩ මොස්තර දාන්න බෑනේ. කොණ්ඩේ පීරන්න බෑ මේ කොණ්ඩේ පීරන්න නැතුව මොස්තර දාන්න බෑ. මොස්තර දැම්මට හිටින්නේ අන්න මේ කොණ්ඩේ පීරන්න හිතනවා ඊට පස්සේ ඒකට බුදුරජාණන්සේ දේශනා කරපු එකක් සාරිපුත්‍ර සඳහන් කරනවා මේක උනාට පස්සේ ඒ කෙනා දැනගන්න ඕනේ මේක විසඳෙන්න නම් දැන් මේ අහගත්ත කාරණා විසඳෙන්න නම් කාය විවේක චිත්ත විවේක දෙක හදා ගන්න ඕනේ. ඒක ගුරුන්වහන්සේටයි දෙයක් නෙවෙයි. ඒක තුන්වෙනි කාරණාව. බහූපකාර දේ තමයි දැන් මේ අහම්බෙන් කාගේදෝ තොවිලකට ගිහිල්ලා Tamange දේශ කැපුණා වෙන්න පුළුවන්. නැත්නම් ඊට පස්සේ මේක නිචිපතා කරන්න නම් කාය වෙන වූපකට්ටෝ කයෙන් විවේකේ හොයන්න ඕනේ හිතින් විවේකේ හොයන්න නිසා ශාසනයේ තියෙනවා කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියලා විවේක තුනක්. ඒකෙන් කාය විවේකේ තමයි අපි මේ ගෙවල් දොරලින් පැත්තකට වෙලා. එහෙම නැත්නම් මේ කරන වෘත්තිමේ වශයෙන් අපි කරන හම්බ කරන කණිකෙන් පැත්තකට වෙලා. මේ සුදුරෙද්දක් ඇඳගෙන කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කොහි හරි එල්ල දෙන පැතුරකට බුද්ධියගෙන ඉන්නවා කියලා කියන්නේ. අපි කාය විවේකයේ වෙනස අපේ සියලුම රුචි අරුචිකම් අතාරිනවා. අපේ පුද්ගලික ආසාවල් අතාරිනවා. ඒ කාය විවේකයේ මේ සල්ලි දීලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. කැමති කෙනෙක් ඒකට යටත් වෙනවා. කාට හරි මේක මෙහෙම කරපන් කියලා කිව්වොත් මේගොල්ලෝ කියයි මේ ෂෝක් එකට රැයට කාලා බුදිය ගන්න පුළුවන් එකේ මොන හොල්මන් භාවනාවල්ද මේ රැයට කණ්ඩ දෙන්නෙත් නැහැ බුදියන්න දැනකොත් නැහැ මොකටද මේ ඊළඟන පරිප්පු කන්නේ. කවුරක්වත් කැමති නැහැ භාවනා කරන්න. නිසා භාවනා කරන්න එන්නෙම පිස්සෝ જાතියක් තමයි. මුලින් මොනවා හරි අප්සෙට් එකක් තියෙන්න ඕන නැත්නම් ඉන්නේ ඒකට කියනවා කාය විවේකය කියලා. gedara මිනිස්සු ඒකට කියන්නේ පිස්සු කියලා. අනිත් භාවනා නොකරන අය කියන්නේ භාවනා පිස්සු කියලා. මට තොන්දට ඕ මම ඒක ලැබලා තියෙනවා. ලොකු සාන්තේ ලියලා තියෙනවා සමථ විදර්ශනා භාවනා පදෙමේ බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා විසිනු සාදු පාර පාත්‍ර මේ කාය විවේකේ ලබන්න හදන යෝගාවචරයට ලෝකයා කියන්නේ භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා. එහෙම කෙනෙකුට ලෝකයා කෙලපිරිච්ච padikkamට තරම් අස්සලකන්නේ නැහැ කියලා ලොකු සංහසේ ලියලා තියෙන 1945. අදත් එච්චරයි. එසා කායිකේ අමාරුකම නෙවෙයි තියෙන්නේ. එහෙනම් පික්නික් යන්නේ අපි, මුහුදු වෙරළට යන්නේ අපි, කඳු නගින්නේ කායිකේට තමයි. නමුත් මේ භාවනා සඳහා කායිකේට ගන්නවට ලෝකයා කැමති අපි ලෝකෙට බයයි. අපි මේ ලෝකයාගේ ආකල්ප වලට බයයි. ඒ නිසා අපි කාය විවේකේ ඕන වුණත් මේ ලෝකයා සතුටුකරන ගණයා කෙරේ බැඳිලා කුලයා කෙරේ බැඳිලා ගිනි අඟුරක් අල්ලගත්ත මිනිහෙක් වගේ පිච්චෙනවා පිච්චෙනවා දනවා දනවා දනවා කිය කිය ඉන්නවා. ඒ දනවට අඟුර අඟුර අතින් අතට මාරු කෙරුවට දැවිල්ල නතර වෙන්නේ නැහැ. ඉචා මොන තරම් ජවයක් බලයක් ශක්තියක් ඕනද මේ පල්ලයට ගඟ ගලද්දී ඉහළට යන්න. ඒ කාය විවේකේ ලැබනවා කියන එක. ඉතින් කාය විවේකේ නැති මනුෂ්‍ය ජීවිතය කියලා කියන්නේ බරපතල වැඩ ඇතුව සිර දඬුමක් වගේ. තනි වචනෙන් කියනවා නම් කඹරනවායි කියලා කියනවා. මේ මේ පැතිවල එහෙම වචනයක් පාවිච්චි කරනවා කඹරනවා. කරත් බැඳගත්ත මෙතිය පාගෙන ගොන්නු කඹරනවා වගේ උද්දි සඳුදා උදේ අමුඩ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩ ලියන්නේ නැතුව මාංශය. ඕ ටයිම් කරනවා, අරේ යනවා, ගම් විරම් පූජා කරනවා, රට රාජ්‍ය මාරු කරනවා, හම්බ කරනවා. ඒක හිතනවා ලොකු ජයග්‍රහණයක් කියලා. ඒ හම්බ කරලා දෙන එකෙක් සත්ත පහකට ස්තුති කරනවා. කද්දාවත් නෑ උන් හිතනවා කොහොමඩක්වත් මේට වැඩි අපිට දෙන්න පුළුවන් ඔයාට ඕනේ නම් මෙයා දෙන්නේ අපට. ඒ නිසා කොහොමද අපි හර්තාල් කරලා මෙයාගේ වැඩිපුර ගන්න ඕන කියන මිසක්කා හම්බ කරන එකාගේ හුස්මක් ගැන බලන්න එකෙක් ඉන්නවා. හම්බ කරන එකාගේ සුභ සිද්ධියක් බලන්න gedare එකෙක් ඉන්නවාද? රජයක් තියනවාද මොකෙක්වත් නැහැ. ඒ හම්බ කරන්නේ කාටවත් හම්බ කරන්නේ කීටවත් ඔය ඥානෙවත් නැහැ. උණ්ඩ කිව්වොත් එහෙම මේ හම්බ කෙරුවට කවන්නේ විනාඩි 15ක් විතර ආනපන සිරුවා පිස්සු කතා කරන සංස ඔබ වහන්සේලා නම් අරණ්‍ය වාසීව පැවිදිලා අපිට එහෙමද අපිට එහෙම උස්ම විනාඩි 15ක් ගන්න බෑ. කඹරන්න තියෙනවා. කඹරනවා. ඒක විශාල මානව අයිතිවාසිකම් කරන කතා කරන ඉතින් මොනව කරන්නද? ඒ gedara කෙනෙක් කවදාකවත් විනාඩි 15ක් භාවනා කරපොල් කියලා කියන්නේවත් නැහැ. කියන්න බෑ. මොකද උන්ට ඕන කරලා තියෙන ඔයිට වැඩිය හම්බ කරලා මගේ කුට්ටිය දීපන් කියන්නේ. කාටද මේ කියන්නේ? නෑ දෑයෝ. අයියෝ නෑ දෑයෝ. ඉතින් ඒ කෙරේ බැඳිලා අපි කොච්චර සංසාරේ ගත කරලා තියෙනවද? නෑ දෑවිච්ච නැති කූඹියෙක්වත් නැතුළු මේ ලෝකේ අපි. ඉතින් තාම හම්බ කරගන්න. ඉතින් එහෙව් එකේ කායි විවේකයේ කියලා කියන්නේ බරපතල පිම්මක්. ඒක නෑ කියන්න බෑ. ඉතින් මේ වගේ පිළිසෙට කියන්න පුළුවන් නැත්නම් මම රේඩියෝ එකේ මොම කිව්වා නම් මට ගල් ගහයි. මම ටෙලිවිෂන් එකටම ගිහලා වගේ බණක් කියවනම් කොහොම හිටියේ? මම නිතරම බණ කියනකොට බලනවා දොර වහලාද තියෙන්නේ කියලා. ඕන නැති විශ්ව පිටට ආවොත් එහෙම සෞඛ්‍යයට හොඳ නැහැ. ඉතින් අනිවාර්යෙන් පටලවා ගන්න. මේ ලෝකේ තියෙන හැම විෂයකම හැම විශ්වවිද්‍යාලයකම හැම අධ්‍යාපන ආයතනයකම තියෙන හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා හම්බ කරනවා තමයි. කිසිම තැනක මේ Tamange විවේකී ගැන බලපං කියලා මාත් හැයෙන විශ්වවිද්‍යාල ගාන වලට ගිහිල්ලා තියෙනවා. කිසිම දැරලා නැහැ කිසිම ෆැකල්ටි එකක් කිසිම දෙපාර්තමේන්තුවක් මේ කායි විවේකී ගැන කතා කරන්නේ. පොදුවේ කියත හැකි නැහැ කියලා. මුලින් විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උන් කමන්න නැතුව හරි කමන්න විවේකේ ලැබුව පිටසක් එකයි මම මේ කතා කරන්නේ. දැන් ඊට පස්සේ බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා චිත්ත විවේකය කියලා එකක්. අපි දවලුත් කතා කරා. අපි මේක තේරුණාට පස්සේ අපි කොහොමද අපේ ජීවන රටාව සකස් කරගන්නේ? අපි ආජීවය සකස් කරගන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි කය ගණයා කරේ වෙන් කරගෙන කුලයා කරේ වෙන් කරනක පැවිදි කරලා හෝ නැත්තම් සුදු ඇඳගෙන හරි අට සිල් රැකලා අපි පැත්තකට උණයි කියලා කියමු. දැන් මේ චිත්ත විවේකේ කාය විවේකේ කුමක් සඳහාද? එහෙම නැත්නම් සත්‍යවිසුද්ධි සූත් කතාවේ කියන්නේ සීලවිසුද්ධි යාවදේව චිත්තවිසුද්ධත්තාය. මේ අපි සීලයක් සමාදන් වෙන එක තමයි අපි විතර කාය විවේකයේ කියලා කියන්නේ. යාවදේව හුදෙක් චිත්තවිසුද්ධිය සඳහා. ඉතින් අපි සීලයක් සමාදන් වෙලා මේ හිත නීවරණයන්ගෙන් දුරු කිරීම සඳහා ගත කරේ නැත්නම් අපි මේ ලබන අපි සමාදන් වෙන මේ සීලේ අර්ථය සම්පාදනය වෙන්නේ නැහැ. අර්ථ සිද්ධිය වෙන්නේ ඒ ප්‍රයෝජනේ සැලකෙන්නේ සැලසෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි සිල් අරගෙන ඉන්න කොච්චර වෙලාවක එහෙම නැත්නම් කාය විවේකේ ලබාගත්ත කොච්චර වෙලාවක චිත්ත විවේකයේ සඳහා මේ කාය විවේකයේ ආසන්න කාරණා වශයෙන් හිතලා අපි හිත කාම සංඥාවගේ වෙන් කරන්න ගත කළා තියෙනවද කියලා බැලුවොත් ඉතාමත්ම අවාසනාවන්ත જાතියක් තමයි මේ පැවිද්දෝ කියන්නේ. පැවිද්දෝ ඒ සඳහා සම්පූර්ණම කාලය ගත කරලා තියෙනවා. නමුත් දවසට කොච්චරද භාවනා කරන්න කියලා සම්ප්‍රදාන කුල ප්‍රශ්නයක් ඇහුවොත් දෙන්න උත්තරයක් නැහැ. අපේ ලොකු සංචාවරු 14 විතර පැවිදිලා පන්සලක පැවිදිලා පස්සේ ගිහිල්ලා තිනවා ආරණ්‍යයකට. ගිහිල්ලා ඉතින් පැවිදිලා ඉතින් අරණියට ගියාට පස්සේ ලැබුණ ස්වාමීන් වහන්සේ මම පන්සලේ පැවිදි ඉඳලා ආවේ මේ අරණියට මං ආවේ භාවනාවක් කරන්න මොකද්ද කරන්න බලන්න අනේ නම අපි එහෙම කරන භාවනාවක් ඇත්තේ නෑ අපි ඉතින් ඇන්දාවට මේ සතර කමටහන් ගාථා ටික කියන බුදුහමරු ගාව ඉඳගෙන ඉතින් ඒක තමයි කරන්නේ කැමති නම් ඒක කරගෙන ඉමු හැබැයි සීලයක් රැකෙනවා එහෙම කිව්වා ලොකු සංසි පොඩි කොල්ලා ඒ කියන්නේ සාමනේ කිව්වලු ඉතින් ওই ටික නම් ගමේ පන්සලෙත් අපි කරන්නේ මං ආවේ මෙතෙන්ද භාවනා මොකක්වත්ම තිබිලා නෑ පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පන්සලේ අරන්නේ තිබිච්ච පුස්කොළ පොත් ටික කළු පිටිපඳින්න පටන් අරන් තියෙනවා. එතකොට තිබුණලු අතනින් මෙතනින් කෑලි මේ චිත්ත විවේකයේ සඳහා කළ යුතු පිළියම්. කිසිම තැනක එක දිගට ඒ පිළිවෙත තිබිලා නැහැ. නමුත් ඒකෙන් පටන් අරගෙන තමයි ටික ටික ටික ටික මේ හිත කාම සංඥාවන්ගෙන් වෙන්කර තබා ගැනීම චිත්ත විවේකය කියනවා. අපි මේ විදිහට තේරුම් ගන්න. සීල විසුද්ධිය කියලා කියන්නේ කාය විවේකේ. ඒකෙන් අපි කයෙන් සහ වචනේ සිදුවෙන දුෂ්චරිත නතර කරගන්න අපි බැඳෙනවා. ඒකට කියන්නේ සමාදාය සික්ඛති සික්ඛාපදේසු. සිල්පද ඉල්ලගෙන සමාදන් වෙනවා. මොකටද සතුන් නොමරන්න, හොරකම් නොකරන්න, කාමීත්‍යාචාරය නොකරන්න, බොරු කේලම් හිස් වචන පරිසවචන නොකියන. ඉතින් අපි මේ කියන කට්ටියකින් වෙන්වීමට කියනවා කාය විවේකය කියලා. සතුන් මරණ හොරකම් කරන කාමීත්‍යාචාරය කරන බොරු කේලා මිහිස් වචන පරිසචන ගරු කරන පිරිසකින් වෙන්වීමට කියනවා කාය විකේ කියලා. ඉතින් ඒ සතුන් නොමරුවාට සතුන් මරවපු දෙයින් ජීවත් වෙන්නත් එපා මරවන්නත් එපා. Taman සතුන් මරන්නෙත් නෑ මරවන්නෙත් නෑ මරවු දෙයින් ජීවත් වෙන්නෙත් නෑ. හොරකම් කරන්නෙත් නෑ කරවන්නෙත් නෑ කරවු දෙයින් ජීවත් වෙන්නෙත් නෑ. කාමීත්‍යචාරය කරන්නෙත් නෑ කරවන්නෙත් නෑ කරවු දෙයින් ජීවත් වෙන්නෙත් නෑ. බරු කියන්නෙත් නැහැ, කියවන්නෙත් නැහැ, කියවු දෙයින් ජීවත් වෙන්නෙත් නැහැ. කේලම් හිස් වචන පරස වචන ඔක්කොම. මේක හරියම අමාරුයි. හැබැයි අපිට එකක් කරත හැකි ඊයේ තරම් නැතුව අද පුළුවන් තරම්ගේ වෙන් වෙන්න පුළුවන්. අපි ඒකට දල වශයෙන් ගමු කාය වේගය කියලා. මේකට කියනවා සීල විසුද්ධිය කියලා. සීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය. චිත්ත විසුද්ධිය කියන්නේ අනේ මේකට තව ටිකක් කියනවනම් මේ විදියට සීල විසුද්ධියක් නැති පිරිසට අපි කියනවා අසුතවතෝ පුතුජනෝ කියලා. ධර්මයක් නාහවෝ පුතඥයෙක් කියලා. ඒ අසුතවත් පුතඥයා ඉන්නේ කාම ගුණයන්ගේ. ඒ කියන්නේ කාමයේ බෝ කරමින් ඉන්නේ. ඒ নানা ප්‍රකාර රූප වර්ග බලමින් ඉන්නවා වර්ණ බලමින් ඉන්නවා. ඒකට රූප කොච්චර හැඩ බැලුවත් වර්ණ කොච්චර එකතුනත් සංකල්පනේ මදි. එහෙම නැත්නම් සද්ධාහමින් ඉන්නවා විවිධාකාර උත්තර ಭಾರತೀಯ සංගීතයේ දක්ෂිණ ಭಾರತೀಯ සංගීතයේ බටහිර සංගීතයේ දේශීය සංගීතයේ নানা ප්‍රකාර මේ නාද රටාවලට යෙදී ගත කරනවා. ඊට පස්සේ දිව පිනවන්න, නාසය පිනවන්න, කය පිනවන්න ඒගොල්ලෝ ඒක දරුවන්ටත් දෙන්න හදනවා. අම්මලා තාත්තලාට වැඩිම මිදවන්න හදනවා. ගෙදර පුරෝ ගන්නවා. ඒ වගේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඒකට කියනවා කාම ගුණ. ගුණ කියන්නේ එක උඩ එක උඩ එක උඩ පොත් කරනවාට කියනවා ගුණ කරනවායි කියනවා. කාමයේ ගුණ කරනවා. ඉතින් ඒක තමයි අපේ පෝසත්කම. ඒක තමයි දේශපාලන අපේ යන්න හද. අපිත් මේ ලංකාව ගෙනියන්න හදන්නේ එතෙන් තමයි. අර ප්‍රභාකරන් පිංසිද්ද වෙන්නේ ඒක පොඩක් පමා වුණා. නොවෙන්ඩ මේ වෙනකොට තියෙන සියලුම ජාතික වස්තු වේදම් කරලා අපි ওই කාමයේ කියන තුප්පහි දෙයට අපේ සංස්කෘතිය විකුණන්න ඉඩ තිබුණා. ඒක කොහෙන් හරි කවුරු හරි එලා පොල්ලක් දානවා. අපි ඉතින් කියන එකට ජාතික ආපදාකරණය කරනවා කියලා. ওই ආපදා නොතිබෙන්න මෙලාටත් අපේ සිංහ රාජ්‍යත් ඉවරයි. ගංගාවල තියෙන වතුර ටිකත් ඉවරයි. පොළොවත් ඉවරයි. දැන් ඒ ඒ තියෙද්දිත් අපි තාම හදනවා දස අවුරුදු සැලසුම් පස් අවුරුදු සැලසුම් ඉක්මනට මේක දිනු කරා. මොකද්ද දිනු කරන්නේ? තන්නේ කර කාමගුණේ. හැම දේශපාලන පස් අවුරුදු සැලැස්මක බලන්න හැම ආර්ථික සමීකරණයක්ම කියවන්න හැම සමාජ විද්‍යාඥයෙකු දෙන සමාජ උත්තර වලන්න කාමගුණ වර්ධනයක් නැති අපි කාටවත් පුළුවන් මේකෙන් බේරලා ඉන්නවයි කියලා කියන්නේ. අපි මොනවද අපේ දරුවන්ට ප්‍රාර්ථනා කරන්නේ? කාමගුණ. ඉතින් ඒ දරුවන්ගේ මුත්වෙන් ගලා කාමගුණයන්ගේ මුත්වෙන් ගලා පැත්තකට වීම කායි විවේකයේ කියලා කියනවා නම් අපි මෙතෙක් කල සංසාරේ තිරසනුන් වෙලා හෝ මොකද්ද කිව්වේ කියලා බලන්න මේ සැප හොයනවා. ඒ නිසා මේ වෙන්වීම ගංගති කියලාට යamak කියලා කියනවා. ඒකට අපි කාය විවේකයේ කියනවා, සිත සීල විසුද්ධිය කියනවා. මෙතෙන්ට ආවට පස්සේ හරි භයානක දෙයක් සිද්ධ වෙනවා. යෝගාවචරෝ හීනකින්වත් හිතලා නැහැ. මොකද්ද කාමයේ අයින් කරපුවම කාම සංඥාව බැට දෙන්න පටන් ගන්නවා. කාම සංඥාව කියන්නේ පංච නීවරණ වලට. කාම සංඥාව කියලා කියන්නේ කාම ඡන්දේ නෙවෙයි. නෑ කාම මිත්‍යාචාරනේ කාම ඡන්දේ. අර Taman කාම මිත්‍යාචාරය කරපු හැම දෙෙම කාම ඡන්දේ වශයෙන් හිතට ඇවිල්ලා නිතරම අර හොල්මන් පෙන්වන්න ගන්න. අහපු ලස්සන සද්ද, රූප, ගන්ධ, රස, පහස ඒවයින් වෙන් වෙච්ච ගමන් ඒ වගේ හේවණල් ඇවිල්ලා කාම සංඥා ඉන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයා කාමයේ අතහැරියාට පස්සේ කාම සංඥාවේ බැට කරනවා. ඊට පස්සේ අහපු සද්ද, ගඳ, රස, පහස. ඉතින් ඒ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා කාමය ඇත්තටම මෙච්චර වද දෙන්නේ කාම සංඥාව ඊටත් වැඩි ඉතාම සියුම්ම ඇහැට වැටිච්ච කුණක් වගේ වද දෙනවා. කොයි වෙලාවක හරි සීල විසුද්ධිය හදාගෙන ඉල චිත්ත විසුද්ධි පිණිස වාඩි වුණාට පස්සේ කවදාකවත් හිතට නාපු තරම් කාම සංඥා එන්න පටන් ගන්නවා. කවදාකවත් නැත්තරම් හිකේ කය වේදන දැනෙන්න පටන් ගන්නවා. කවදාකවත් නැත්තරම් නිදිමත එනවා. කවදාකවත් නැත්තරම් අතීත අනාගතයට හිත යනවා. කවදාකවත් නැත්තරම් තමන් වඩන කමටහන පිළිබඳ සැක එනවා. කවදාකවත් නැත්තරම් තමන් මේ ඉන්න තැන හොඳම තැන නෙවෙයි කියලා හිතට සැක පහළ වෙනවා. එහෙම නැත්නම් මේක නෙවෙයි කලියුත්ත කියලා ඉතින් මේ පහ මේ කාමයේ හෙවණැල්ල දරුණුකම තේරෙන්නේ යෝගාවචරයට විතරයි. ගෙදර ඉන්නකොට අපි කාම ප්‍රශ්න වලට වැටිලා, ගෙදර මිනිස්සු මැරිලා, පිළිකා ඇදිලා, අල්ලපු ගෙදර හත් දවසේ දානේ, අම්මට කිරි අරක කරන්න යනවා මේවා කරන්න යනවා, ඔය එකක්වත්ම දැක්කන්නේ නැහැ. ඉටිබන්දම දෙපැත්තෙම පත්තු කරලානේ තියෙන්නේ. ඒක පොඩ්ඩක් අයින් කරපුව ගමන් මේ කාම සංඥාව එන්න පටන් ගත්තාම නැත්නම් මේ කාමයේ සංඥා එන්න පටන් ගත්තාම අල්ලිමදිවට හරක්. යෝගාචරයක් හදාකත් නැති විදියට තේරුම් අරගන්නවා මේ භාවනා කරන්න ගියාම මාර බලවේග එනවායි කියන. මේ කාමේ නෙවෙයි මේ. මේ කාමේ සංඥාව. ඉතින් මේ තරම් විස්තර කියනකොට මට පුළුවන් වෙයිද මේ සභාවට කියන්න අර එදිනෙදා ජීවිතේ කාමයට වැඩිය මේ කාම සංඥායන එක හොඳ එකක් කියන එක කියලා දුන්නොත් තේරුම් ගනිද කියලා මම මේ අහන්නේ. කාම සංඥා පුදුම විදියට බැරදෙනවා. මේක කාමේ නෙවෙයි කාමතරන් දරුන් නෑ ඒ නිසා අපිට පුළුවන් ද ප්‍රේම කරන්න කාම සංඥාවට අපිට පුළුවන් ද ප්‍රේම කරන්න නීවරණ වලට අපිට පුළුවන් ද ප්‍රේම කරන්න කාය විවිකට වැඩිය ලැබෙන මේ චිත්ත විවිකදී හම්බෙන මේ අභියෝගෙට මේක බන්නන හතක් කිව්වත් හදන්න බෑ කාටවත් කියන්න බෑ මේ කාමයේ කරනවට වැඩි මේ හිතට එන කාම සංඥාව ඔච්චරම දරුන් නෑ හැබැයි ඇහැට ගුණක් කරන වගේ කැවෙනවා ඒක නිසා කාමයේ අයින් කරපු උඹට දැන් බුදුහාමුදුරුවෝ බණක් කියනවා. බුදුහාමුදුරුවෝ ප්‍රතිපදාවක් කියනවා. කාම සංඥාවේ එනවමයි. මේ දැන් කාම සංඥාව නැති කරන්න උපක්‍රමයක් අහනවා. මිසක් කාම සංඥාට වෛර කරන එක තමයි යෝගාවචරයේ තියෙන පිස්සුව. කාමයේ අයින් කිරුවට පස්සේ කාම සංඥාව එනවා. ඒක අනිවාර්ය දෙයක්. තුවාලේ සුද්ධ කෙරුවට පස්සේ බේත් දාන්න තුවාලේ රිදෙනවා. ඉතින් මේකනේ මේ යෝගාවචරය ටිකටම චෝදනා කරන්නේ. නමුත් මේ කාම සංඥාවෙන එක මේ කාය විවේකයේ තියෙන බාට ලකුණක්. මේ කාම සංඥාව දැන් කෙලින්ම අහන්න පුළුවන් ඉදන් කෝ බන්තේ හරි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු නිසා ඔන්න මං ගී ගියාත ඇරියා. මට දැන් කාම සංඥාන දැන් මොකද්ද කරන්න ඕනේ කියන ප්‍රශ්නේ ඇහුවන අන්න බුදුහාමුදුරු උත්තරයක් දෙනවා. දැන් කියනවා රූපයක් සමාදන් වෙන්නේ. රූප කර්මත්තානේ සමාදන්. නැත්තම් රූප ආරම්මණයක් ගන්නදී. දැන් මේ රූපාරම්මණය ගන්නෙ මොකටද? කාමයේ දීලා දාලා ඇති කරගත්ත කාම සංඥාව අයින් කරන්න නම් රූපේ කියන අඩේ ඕනේ. රූපේ කියන liver එක ඕනේ. රූපේ කියන ලීවරය අවශ්‍යයි. එවනට මේ රූපේ කියන්නේ වන නෙවෙයි. දැන් අපි හිතමු මේ චිත්ත විවේකයේ සඳහා කටයුතු කරන මේ යෝගාවචරයට කාමේ සහ කාම සංඥා දෙක කාමේ නම් අපි gedi pitin අයින් කරයි කියමුකෝ. කාම සංඥාව ඇවිල්ලා මේ පීරි ගන්නකොට කොනහනකොට රිද වෙනකොට ඒ ඔක්කොම බාධාතියදී චිත්තක්ෂණයක් හරි රූපයක් සමාදන් වෙන්න පුළුවන් උනායි කියලා. ඒක චිත්තක්ෂණයක් මම දන්නේ මේ ඔක්කොම කරදර අල්ලපන ලස්සේ මට ඔන්න ආස්වාසයක් වැටුණා. ඔක්කොම චිත්තක්ෂණවල ප්‍රස්වාසයක් වැටුණා. එතකොට මේ යෝගාවචර සතුටක් ඇති වෙනවා මේ හැම චිත්තක්ෂණයකම මේ ආස්වාසේ වැටහෙන ප්‍රස්වාසේ වැටෙන මේ කාමේශා කාමසඤ්ඤා දෙකම නැති ලකුණක් මේ මේ ආනපාන විතරක් නෙමෙයි මම මේ නිදර්ශනයකට ගන්නෙ. නැත්නම් පිම්බීමක් වැටෙනවා, හැකිලීමක් කරනවා, ඇවිදිනකොට වම වැටෙනවා, දකුණ වැටෙනවා. මේ වැටෙන වෙලාවේ මේ යෝගාවචරය තේරෙනවා නම් මේ රූපයක් සමාදන් වෙන්න පුළුවන් උනේ මෙච්චර කාම ගොජ දාන වෙලාවේ කාම සංඥා ගොඩ දාති මට ආස්වාචයක් පුළුවන් ප්‍රසවාචයක් පුළුවන් ආස්වාස පුළුවන් ප්‍රසවාස. එක දිගට චිත්තක්ෂණ තුන හතරක් යන්න පුළුවන් නම් යෝගාචරය දන්නවනම් මේක තමයි මේ චිත්ත විවිකේ කියන්නේ මේ කියන්නේ කාමයක් නැහැ කාම සංඥාවක් නැහැ මගේ හිත දැන් රූපයක කියලා. මෙන්න මේකට යෝගාවචරය තුළ ක්‍රමසාවිදී මේකට කල යුත්තේ මොකද්ද කියන්න උගන්නන්න දෙයක් නැහැ කල යුත්තේ මේක බව දන්නවනම්. මේකට උපක්‍රම ඔක්කොම ළඟ සමාකාරව තියෙනවා. මම ඔය වැලිකඩ හිර ගෙදර ගියා. මම කීපතාවක් කියලා තියෙනවා ඒක. ඔක්කොම හිටියේ මිනිමරුන් චෝදන ආපු කට්ටිය. 114ක් වාඩි වෙලා හිටියා. හොයන්න බෑ මොකාවත් හොයන්න බෑ. එතන ගියාට පස්සේ හොඳට සුදු ඇඳගෙන නිලධාරියනුත් ඒ වගේ කොයි එකවත් මයිත් එක්ක ගියා තුන් හතරනේ උනුත් ඒ වගේ. මේ එක වෙනසකට තිබුණා අර මිනිමරුන් චෝදන ලැබුවගේ මොන සිරියාවන්තයි ඕගොල්ලන්ගේ වගේ එන ගහච්ච සෝම් පිටණි වගේ නෙවෙයි. පුදුමාකාර සිරියාවක් තිබ්බා. කවුරක්වත් හිතන්නේ නැහැ. හරිම සන්තෝෂ කාරණාවක් තුනවා එක්කෙනෙක් අපේ Nissan වනේ දායකයෙක්. දැන් හිර දඩුවක් ගෙවනවා. මේ කට්ටිය දැම්ම සක්මනට. ඉතින් ඒක කරලා තියෙනවා වැඩසටහන් කරලා තියෙනවා මම යනකොට මට ඉස්සලා ගියේ හාමුදුරුවෝ සක්මන් කරලා මා සක්මන් කරා එකට ධර්ම සාකච්ඡාට ගියාට පස්සේ ඇහුවා ප්‍රශ්න තුන හතරක් ඒක හිතා ගන්න බෑ මේ මිනිස්සු මෙච්චර ඉක්මනට මේක ඇල්ලුවාද කියලා මයිත් එක්ක ගිය ප්‍රේමතිලක් කිව්වා ස්වාමීන් වහන්සේ බලන්නකෝ මේ මිනිස්සු අපි හිතුවේ මේ පාතාල ලෝකේ ඉන්න මේ හොඳටම පව් පිරිච්ච කට්ටියගේ අහන ප්‍රශ්න දිහා පොඩ්ඩක් බලන්න කියලා. එක මිනිස්සේ කත උස්සලා කිව්වා ස්වාමීන් වහන්සේ මට මේක නොකියම බෑ කියලා. ඊට පස්සේ මං කොයිද ප්‍රශ්න අනේ කොහොඳයිනේ කර්ම ඊට පස්සේ කිව්වා අපිට ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කියනවා මේ භාවනා කරන්න ඔය වෙච්ච පව් ගැන කනගාටු වෙන්න එපා. ඕන කෙනෙකුට කරන්න පුළුවන් කියලා. ඒ නිසා පශ්චාත්තාප නොවේ භාවනා කරන්න කියලා. ඒ වුණාට ස්වාමීන් වහන්සේ කවුද විශ්වාස කරන්නේ? අපි මිනි මරබ මිනිස්සු. අපිට මිනිමෙරුන් දඬුවම් ලැබිච්ච මිනිස්සු. ඒ නිසා ඔබ වහන්සේලා ඔහොමනේ කොහොම කිව්වත් ඒව අමතක කරලා හොඳ මිනිහෙක් වෙන්න පුළුවන් කියලා අපේ හිත හිත දෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. අපි දන්නවා අපි කරපු දේ. අපි දන්නවා උසාවියේ වෙච්ච දේ. අපි දන්නවා මේ දඬුවම් ගෙවන හැටි. නමුත් ස්වාමීන් වහන්සේ අද අපි සක්මන් කරනකොට මම ඔබ වහන්සේට කියන්න කැමති මේ වම මේ දකුණ මේ වම මේ දකුණ කියලා පියවර හතරක් යනකොට මට තේරෙනවා සාංශ දැම්මට භාවනාව හරි ගියයි කියලා. ඔබ වහන්සේ මට ඇවිල්ලා කියලා නෑ පව්කාරණ භාවනා කරන්න පුළුවන් කියලා. ඔබ වහන්සේලා කියන මට අද ඔප්පුණා ස්වාමීන් වහන්සේ. පස්වෙනි පියවර තියන්න ඉස්සෙල්ලා හදවත කඩා වැටෙන සාංශ මේක කොහොම හරි කියන්න ඕන කියලා. එහෙනම් මේ පව් නොකරපු අයට කොච්චර මේක හරියයිද? චිත්ත විසුද්ධිය. නැත්නම් චිත්ත විවේකේ කොච්චර ගන්න පුළුවන්ද? කවුද දන්නේ මේක චිත්ත විවේකේ කියලා? කවුද දන්නේ මේක කාමේසා කාම සංඥා දුර්විම කියලා? අපි බලනදී වම දකුණ තියනවා තමයි ඉතින් ඕකේ මොකද්ද තියෙන්නේ? බල්ලොත් තරකොත් ඇවිදිනවානේ. උමුත් දන්නවානේ. ඉතින් මේ වම දකුණ තියෙනකොට ඕකේ මොකද්ද හම්බෙන සුද්ධිය කියලා අපි මේ අව탁සීරු කරන්නේ අපි මේ කාමේසා කාම සංඥාවේ තියෙන දරුණු ගොරතර தත්ත්වය දන්නේ නැති නිසා. දන්නවනම් මේ විදිහට කල්යාණ මිත්‍ර හම්බෙලා කල්යාණ මිත්‍ර ප්‍රශ්න අහලා කමඨාන සුද්ධ වුණාට පස්සේ අපි කොච්චර පරිස්සම් වෙයිද මේ ගත්ත මේ ආස්වාද ප්‍රස්වාස දෙක එහෙම තමයි ගත්ත වම දකුණ මේ හතරෙන් නතර කරනතෝ පහක් කරගන්න පහෙන් නතර වෙනතෝ හයක් කරගන්න මොකද්ද තියෙන බාධා මට පුළුවන් හතරයි හතරදී හිත පිට යන සතුටින් හරි කනගාටු මං වැඳලා යාප්පු වෙලා සමාදන් වෙලා හතර පහකට ගෙනියන්න පුළුවන් නම් පහ හයකට ගෙනියන්න පුළුවන් ඕන ඕකට කියනවා චිත්ත භාවනාව කියලා. ඕකට කියනවා මේ සමාධි ශික්ෂා කියලා. සමාධි ශික්ෂා. ඉතින් මෙතන ඔක්කොටම සතුටු වෙන කරුණු තියෙනවා. අටි පේවර හතරකට වැඩි ගිය කට්ටිය ඉන්නවනේ. ඉතින් මේක ඊගාවෙකට නග්ගා ගන්න මොකද්ද කරන්නේ? ඉතින් ඒ නිසා ඒ දේ සපේලා දෙන්නේ නැත්නම් අපි මේ දිබ්බ චක්කු ඥානෙ මට හම්බුන්නේ නැහැ, උද්‍යප්පේ ඥානෙ මට හම්බුන්නේ නැහැ, භංග ඥානෙ හම්බුන්නේ නැහැ කියලා මේ කුණු හරපනේ. මේ ඔළුවේ දාගෙන මේ අපි කතා කරන්නේ. මේක මේ බොහොම මේ මල් මාලයකට මල් ලමුනනවා වගේ හතරක් ලමුනවා නම් පස්සේ මල් ලමුනපන්. නවගුණ වැලේ හතරක් ගන්න අට ගණන් කරනවා පස්සේ එක ගණපන්. පහ ගන්න නම් හය ගණපන්. ඉතින් මේක වැඩෙනවා මේක එකතු වෙනවා මේක එන්ඩෙන් යනවා කියන කෝකට උච්චරම ඔප්පු කරන්න දෙයක් නැහැනේ. නමුත් අපි හිතන්නේ මේ ආස්වාසිකේ මේ ප්‍රසවාසිකේ මේ බිම්බීමකේ මේ හැකිලීමකේ මේ වමකේ මේ දකුණකින් ඔය උච්චරමයි සාවිශාල කාමේ සා කාම සංඥාව දුරු කරන්න පුළුවන්. ඒකේ ආරම්භයක් මේ ලැබලා තියෙන්නේ කියන එක දන්නේ නැත්නම් අපිට ඉතින් හුස්ම නම් ගන්නවා තමයි ඉතින්. ඒ වුණාට හරි කම්මැලි අප්පා. හරිම නීරසයි. ඉපා වෙනවා. හරිම නිදිමත. සැකේකුත් තියෙනවා. ඉතින් ඕකෙන් කෙලස් කැපෙනවද කියලා. මේ හුස්ම කියන්නේ හුලන්නේ. දැන් හුලං වලින් ඔච්චර දෙයක් වෙනවද කියලා අපි ওই තියෙන දැනුම, ওই තියෙන දේ සංසාර බය දන්නේ නැතිකමනේ. සංසාර බයෙන් ගැලවීමට ඕනේ නැතිකමනේ. ඉතින් ඒ නිසා කාට හරි කල්යාණ මිත්‍යා ලැබුණා. කල්යාණ මිත්‍යා කියලා දුන්නා නම් කායි විකේ ලබාගත් එක්කනා ඒක ලබාගත්තේ චිත්ත විවේකයේ සඳහායි චිත්ත විවේකයේ සඳහා කටයුතු කරන්න. මෙන්න මෙහෙමයි කරන්නේ කියලා. ඒකත් කරලා ඒකේ 1 2 3 කියාගන්න දැනගත්තට පස්සේ මේක හතර පහ යහත දිගට කියන එක තමයි මේ අනුපුබ්බ තික්කා අනුපුබ්බ කිරියා අනුපුබ්බක ප්‍රතිපදා කියන්නේ කියලා තේරුම් ගත්තන අපේ ඥානෙ කොච්චර ක්‍රමසාවිදි හදලා දෙයිද මේ බත් කන ගමන් හුස්ම ටිකක් බලන්න. හාල් හොදන ගමන් හුස්ම ටිකක් බලන්න. වැසිකිළියේ වාඩි වෙලා ඉඳගෙන මේ මල පහ වෙන ටිකට මොකද වෙන්නේ කියලා බලන්න. චූ කරන ගමන්, මූත්‍රා කරන ගමන් මොකද වෙන්නේ කියලා බලන්න. බස් එකේ වාඩිලා ඉන්න ටිකේ මොකද වෙන්නේ කියලා බලන්න. මේ ටික බලන්න අපිට මේ සුදු ඇඳගෙන, බාපණ දාගෙන මේ සුබෝධි ශේනාසනෙට එන්න ඕනේ. ඒක ඕනේ මේ වගේ වැඩේට කියලා දෙන්න. කියලා දුන්නට පස්සේ තමයි දැනගන්න ඕනේ මල් මාලේට මල් ලමුනන්ද. Taman දැනගන්න ඕන නවකුණ වෙලේ යට ගණන් කරගෙන යන්න. ඊට පස්සේ ආයෙසරයක් ගිහලා දඹදිවට යන්න ඕනේ මේකට අතින්ද යන්න ඕනේ මේ පූජාසනෙට යන්න සීනවරාරාමයට යන්න ඕනේ. මම ඒව පුංචි කරන සලකනවා නෙවෙයි. ඒව හරහා ගිහලා තමයි මාත් ඇවිල්ලා තියෙන්නේ. නමුත් ආවට පස්සේ Tamanගේ හද මඩල විතර පිරිසිදු දෙයක් මේ මුළු තුන් ලෝකෙම නැහෙනේ. ඒක බාල්දු කිරීමක් නේ අපි මේ බාහිරේ හොයන්න හදන්නේ. බාහිරේ මුලදී ඕනේ. ඊට පස්සේ මේ ඇති කරගත්ත කාය විවේකය චිත්ත විවේකේ සඳහා යනවයි කියලා කියන්නේ ලැබිච්ච අවස්ථාවේ සක්මණේ හෝවා පරියංකේ හෝ වේවා තමන් ගත්ත මේ මූල කර්මස්ථාන තව කඳුල කඳුල කලයට වතුර කඳුල වැටෙන්න ආවේ උදු බින්දු නිපාතේන උදු උදු කුම්බෝවි පූර්ති මේ බහලේ අග අගුවේ කලයක් තිබ්බහම මේ කලින් කඳුල කඳුල කඳුල කඳුල වතුර වැටෙන්න වැටෙන්න කලයේ තියෙන වාෂ්‍ය වාතේ ප්‍රතිස්ථාපනය වෙලා වතුර පිරෙනවා ඉතින් අපිට කුට්ටි පිටින් දාන්න බෑනේ. අගුවෙන් වැටෙන කඳුල කඳුලනේ. අර වැටෙන කඳුල තියේදී අපි මේ දොරන් ගෙඩිය ගෙඩිය අල්ලන වෙනකොට ගොඩ පිටින් බදා ගන්න ගියාම ඉතින් එකක්වත් නැති වෙනවා. ඒ නිසා ඒකට අනුභව ශික්ෂා, අනුභව කිරියා, අනුභව ප්‍රතිපදා එහෙම නැත්නම් අපි කල්යාණ මිත්‍රයෙක් හොයන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් කමටානක් ගන්න ඕනේ. ගත්තට පස්සේ කාය විවේකයේ ස්ථාවර කරගන්න මම ආයේ මේ සතුම් මැරීම හොරකම් කිරීම ආදී දේවල් මට කරන්න ඕන කමක් නැහැ. ඒක සමාදම් වෙන්න හැබැයි. ලෝකයා මෙච්චර සතුම් මරදි මම සතුම් මරන්නේ මේ කිසි කෙනෙක් ඒක සමාදම් වෙන්නේ කිසි කෙනෙකුට තේරෙන්නේ නැහැ මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්න එක මොන පිනක්ද කියන එක. මම එහෙව් එකේ මේ අතපයවත් හොල්ලන්නේ නැතුව විනාඩියක් හිටියා කිව්වනම් ගෙදරක දොරක හිටියානම් කච කච ගාලා කිලෝරක් තියෙනවා. කවුරු හරි බනවනවා. මොනවා හරි කරනවා. කරන හැම දෙයක්ම කුසලයක් නා. කියන හැම වචනයක්ම පාපයක් නා. යමක් නොකර ඉන්න වෙලාවේදී සබ්බ පාවස්ථා කරනවත් වෙනවනේ. සීල කුසලයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්වීම. ඉතින් මේක කුසලයක් කියලා කියලා දෙන්න බෞද්ධයාට පුදුම අමාරුයිනේ. මොකද බෞද්ධයා කියන්නේ කුසලයේ කරන තැන් වල හඳුන් කුරු සුවඳ තියෙන්න ඕනේ, හඩු ගඳ තියෙන්න ඕනේ, මල් තියෙන්න ඕනේ, බෙර ගහන්න ඕනේ, අර සද්වර්ණ කොණි බබලෙන්න ඕනේ. ඒකත් ලක්ෂ ගාණෙන් තියෙන්න ඕනේ. මෙතෙන් ඩාට මොකක්වත්ම නැහැ. කායිකේ ලැබිලා තියෙනවා ලැබිච්ච තව එක හුස්මක්. තව එක වමක්. තව එක පිම්බීම හැකිලීමක්. තව එක චිත්තක්ෂණයක්. තව එක විනාඩියක් මේක ඉන්න පුළුවන් නම් ඒකට බුදුරුවෝ නැහැ නේ ඊට පස්සේ ඉතින්. බුදුහාමරේ පරිසරේ දීලා තියෙනවා අපිට මේ බුද්ධෝත්පාද කාලේ කල්යාණ මිත්‍ර ලැබිලා තියෙනවනේ උතරතුරු ලැබිලා තියෙනවනේ මේන්න මේ දේ කරනවාට අපි කියනවා අපේ ජීවන රටාව සකස් කරගන්න. අපි ලැබිච්ච කායි විවේකය ඒක ලැබිච්ච නෙමෙයි උපයෝප එකක් මම දානවා. නමුත් ඒකේ අභිෂේක වෙලා ඒක සමාදන් වෙලා ඒකට එළඹ වාසය කරන ගමන් චිත්ත විවේකයේ පිනවත කටයුතු කරනවා නම් ඒක Tamanට බහුකාර වෙන බොහෝපකාර වෙන තුන්වෙනි ධර්මයේ වශයෙන් සාරිපුත්‍ර සංසේ සඳහන් කරන යනු හැමදාම ගන්න ගන්න හුස්මක් පාසා තබන තමන පියවරක් පාසා මෙන්න මේ පින සමාදන් වෙන්න පුළුවන් නම් තව ස්වර්ගයක් කොමටද මගේ ධර්ම දේශනාව මම මෙතන නතර කරනවා සීළු දිනාට මේක සාදරයෙන් ආදරයෙන් තවදුරටත් කරන්න චිත්ත විවේකේ නැත්තම් ඒ විසුද්ධිය ළඟා කරවීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා